තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපි සතියේ ඉරිදා දිනන්නේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අද 2019 වර්ෂයේ ජූලි මාසයේ 28 වෙනිදා ඉරිදා දිනේ. ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු පරිදි දීගනිකායේ සූත්‍ර දේශනාවන් පවත්වන වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම ඊටම ගෞරවයෙන් සතියතුමාට ආරාධනා කරනවා සතියතුමානේ අද දවසේදී අපිට ඒ තථාගත දේශනාව පහදා දෙන්න ඉන්නම් තුරු අපි සාකච්ඡාවට ලැබෙමු තිරුවන් සරණයි සම්මා සම්බුද්ධ සරණයි තථාගතයන් වහන්සේට අපි අප්‍රමාණ වූ බැතිසිතින් කෘතඥතා පූර්වක নমස්කාර කරමු උන්වහන්සේ නිසා තමයි අප මේ ධර්ම මාර්ගයේ අවතීර්ණ වන්නේ දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඒ හිතා ගන්න බැරි තරම් භාග්යක්. නිසා ඒ කෘතඥතාවය ඇතිව මහන්සියට নমස්කාර කරමු. පසුගිය සතියේ සාකච්ඡාවේදී මතුවෙච්ච කරුණක් අනුව දැන් හොඳයි දැනගන්න එකත් ඒකයි. ඒ සත්‍ය සංයුත්තයේ අද සාකච්ඡාට අනුසර තියෙන තව සූත්‍රයක බුදුහාමුදුරු දේශනා කරනවා ඉදං දුක්ඛං අරිය සත්‍යං ති විච්ඡේවේ මය පඤ්ඤත් භික්ෂුවරුනි මම ඇත්තන්ට කියලා දුන්නා මේ මේක තමයි දුක්ඛය දුක්ඛ කියන දේ නම් මෙන්න මේකයි ඔන්න හොඳ ටිකක් වෙනවා. කත්ත අපරිමාණ වන්න. ඒක ඒක එතන කෙලබරක් නැති විස්තර කිරීම තියෙනවා. නැත්තම් අකුරු යොදාගත් වචන තියෙනවා. අප්‍රමාණ ව්‍යංජන විස්තර විභාග කිරීම අප්‍රමාණ. අප්‍රමාණ සංකාසනවා. එක එක විදිහට මේකේ විස්තර කියලා දෙන විදිහ තියෙනවා. ඒ හොඳම දෙයක් ඉගෙන ගන්න. මේ දුක්ඛය කියනකොට ඒ Taman දකින පැත්තෙන් දුක්ඛය කියලා කියන්නේ අවාසිදායක අඩිය ගහන්න බැරි භව තත්වයක ඉන්නේ කියන්නේ. භව තත්වයේ කොයි පැත්තෙන් බැලුවත් වාසියක් නැහැ ඒක. තියෙන්නම දුකක් කියන්නේ. තියෙන්නම වින්දෙන වේදනාව තියෙන්නම ඉවරයක් නැති ගතිය. ඉතින් ඒක එක එක්කෙනා එක එක ක්‍රමයකට විස්තර කරන එක කියන්නේ අපරිමාණා සංකාසන. ඉතිපිදන් දුක්ඛං අරිය සත්‍යන්ති ඉතිපිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති ඉද්දං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යන්ති ඒ විදිහට දැන් අප උනත් අප දන්නවා දෙකීම් වලිනුත් දැන් මේ කතා කරන්න වුණත් ඔය ඇත්තුනත් කතා ඒක කියන විදිය තේරෙන විදියක් තියෙනවා. කියන්නේ මහ මොහොතේ තියෙන වතුර ටිකක් Tamanගේ ළඟ තියෙන බාල්දියට ඒ භාජනයට ගත්තා වගේ. නමුත් එතෙන්දී බුදුහාමුදුරුවෝ එතෙන්දී ඊට පස්සේ කියනවා ඒ නිසා තස්මාත් යේ බිච්චවේ ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණී මේ දේ තමන්ට තේරෙන කුමන්ද ඒ දුකයි කියලා ඒ සඳහා යෙදෙන්න උත්සාහ ගන්න. ශරීරයේ වශයෙන් යන්න පුළුවන්, බින්දන වශයෙන් යන්න පුළුවන්, මත්තක වශයෙන් යන්න පුළුවන්, සංඛාර වශයෙන් යන්න පුළුවන්, විඥාන වශයෙන් යන්න පුළුවන්. පාදානකන්දි තමන්ට අහුවෙන් තැන. ඒ සතර සතිපට්ඨානෙ යන්න හදන්නේ බලන්න හදන්නේ ඒක. සම් බැලිය යුතු පැත්ත අපිට පැහැදිලි. තුමින් අතිරේක සූත්‍ර තියෙන ගමන් මාර්ගයේ යනකොට හම්බ වෙන තැන් තියෙනවා. ඒ තැන් ගැන අවධානයෙන් ඉන්නට අපි දුක්ඛය ගැන දන්නවා. දුක්ඛ නිරෝධය පිළිබඳව සංඥාවක් ඇති කරගන්න. ඒක පළමු කොටම තියෙනවා. දැන් අපි සූත්‍රයේ ඉතිරි කොටසට ආවොත් එතනදී දැන් අපි සම්බන්ධ වෙන්නේ අර චිත්ත හප්පිසාරි පුත්තුමයි පොට්ටපාදතුමයි දෙන්නම බුදුරජාන් වහන්සේ හමුවෙන්ට ගියා පොට්ටපාද කතා බහ කරලා පැත්තකින් වන්න චිත්ත හත්තිසාර පුත්තුමා උන්වහන්සේට নমස්කාර කළා පැත්තකින් වන්න ඊළඟට කියන්න තියෙන ටික අපම කෙටියෙන් කියන්න බුදුහාම කියලා දෙන ටික සම්තිපොට්ටපාද ඒකේ සමන බ්‍රාහ්මණ. පොට්ටපාද මේ ලෝකේ සත්‍යාබෝධය සඳහා යන්ට උනන්දු වෙන ඇත්තු ඉන්නවා ශ්‍රමණ යෝහා ශ්‍රමණ නොවිච්ච ඇත්තු. ඒවම් වාදින ඒවම් දිට්ටුණු. ඒ ඇත්තු මේ දෙයක් ගැන කතා කරන මෙහෙම අදහසකුත් තීත් පළපදියම් කරගෙන ඉන්නවා. ඒකාන්ත සුඛියත්තා හෝති අරෝගෝ පරම්මරණ. මේ නොනැසෙන ආත්මයක් කියලා එකක් මගේ අභ්‍යන්තරයේ තියෙනවා. ඒක නිදුක් තත්ත්වයේ පවතින මරණයෙන් පස්සේ ඒකාන්ත සුඛ තත්ත්වයකට යනවා කියලා. අපි දන්නා එහෙම දර්ශන දැනටත් තියෙනවා කියලා. ත්‍යහං උපසංකම්මීත්වා ඒවං වදාමි. ඒ ඇතුළඟට මාගී සිලා ගියාම ඇත්තන්ට මෙහෙම කියනවා. බුධාවෙන් දිට්ඨිවාදීන් ළඟට ගිහිල්ලම කියලා තියෙනවා. සත්තං කිරතුම් මේ ආයස්මන්තෝ එවං වාදිනෝ එවං දිට්ඨු. ඇත්ත මිත්‍රවරණෝ ඇත්තෝ මෙහිම කතා බහක් කරනවා දිගින් දිගටම මෙහිම මතයක එල්බිල ඉන්නවා කියලා. ඒකාන්ත සුඛී අත්තා. තේචේමේ ඒවම් පුට්ටා ආමාති පටිජානති. ඒකට පිළිගන්නවා මං එහෙමයි. කොහොම එහෙමයි. එහෙමයි. ඒතර බුදුරජාන් වහන්සේ වගේ ඇත්තන් යනවා මම තාම කෙටි කරනවා මේක අපිට දැනට වැදගත් වෙන්නේ නැහැ අපේ ගමන් මාර්ගයට. ගොඩ මා හිතන හැටි අපි ඩිංගක් ඒ පැත්තේ පව කරලා අවිද්‍යාව දන්න කතා කරන්න ආවි මා හිතනවා. අපිනුතුන් මේ ආයස්මන්තෝ ඔබලා ආයස්මත්වරුනි ඒකාන්ත සුඛං ලෝකං ඥානං පස්සං විහෙරති ඒකාන්ත වශයෙන් සුඛ සහිත ලෝකයක් අවබෝධ කරගෙන දකිමින් ඉන්නවාද? ඉති පුට්ටා මෙහෙම ඇහුවාම නොතිවදන්ත. ඒත් උමට කියනවා එහෙම නැහැ කියලා. ඒත් අන්ටසුර මම මෙහෙම කියනවා. අප්පිපාතුම් මේ ආයස්මන්තු ඒකං වාරත්තිං ඒකං අදිවසං උපද්ධං වාරත්තිං උපද්ධං වා දිවසං ඒකාන්ත සුඛින් අත්තානං සංජානා ඔයත්ෝ එක රැයක් එක දවල් කාලයක් එක රාත්‍රියක් නැත්නම් රාත්‍රියෙන් භාගයක් දවසෙන් භාගයක් මේ වගේ ඒකාන්ත වශයෙන් සුඛ tattවේ පවතින දුක්ඛයක් කියලා එකක් ගෑවිලවත් නැති තත්වයක් අභ්‍යන්තරයේ හෝ තියෙනවා කියලා අවබෝධයෙන් ඉන්නවා දැනගෙන තියෙනවා නෝති වදන්ති. ඉති පුට්ඨා නෝති වදන්ති. මං එහෙම ඇහුවාම තේත්තු කියනවා එහෙම නෙවෙයි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු තේත්තන්ට ආයෙත් කියනවා හොඳ දේවල් මේක අපින තුන් මේ ආයස්මන්තෝ ඥානාට මිත්‍ර ආස්මත්වරුණු එතු දන්නවද අයම් මග්ගෝ අයම් පටිපදා ඒකාන්ත සුඛස ලෝකස සච්ච කිරියාය ඒ ඒකාන්ත වශයෙන් නොනසෙන සොයක් තියෙන ලෝකයේ සඳහා මෙන්න මේකයි ප්‍රතිපදාව මේකයි මාර්ගය කියලා දන්නවා. ඉති පුට්ඨාන උතිවදන්. එහෙම හුවහම ඒත් කියනා නැහැ කියලා. අපිනුත්තුම් මේ ආස්මන්තු යාතා දේවතා ඒකාන්ත සුඛං ලෝකං uppanna තාසම් භාසමානං සද්දං සුනාත ඊළඟ බුදුරජාණන් වහන්සේ එයත්න්ට කියනවා ආයස්මතුරුනි ඔයත්ෝ ඒ විදිහට ඒකාන්ත සුඛ ලෝකයක ඉපදිච්ච දෙවියන්ගේ කටහඬක් හරි අහනවාද හොඳට ජීවත් වෙන්නේ ඍජු ජීවත් වෙන සුපටිපන්නාත්මාර්ථ උජුපටිපන්නාත්මාර්ථ ඒකාන්ත සුඛස ලෝකස සත්‍ති ක්‍රියාවයි මේ ඒකාන්ත සුඛ ලෝකයක් මම ඒ වචනේ හිම කියන්නම් ඒකාන්ත සුඛ ලෝකයක් අවබෝධ කිරීම සඳහා හොඳින් ජීවත් වෙන්න ඍජුව ජීවත් වෙන්න ඒ සඳහා මයම්පි හිමාංසා එවං පරිපන්නා ඒකාන්ත සුඛං ලෝකං උප්පන්න මිත්‍රවරුනි මම අපි මේ විදිහට ප්‍රතිපදාව ගින්දලා තමයි මේ ඒකාන්ත සුඛ ලෝකයක ඉපදුනේ කියලා එහෙම දෙවිවරු හරි කියනවහලා තියෙනවා. ඒවම් පුත්තානෝති වරණ. ඒ දර්ශනයේ තියෙන තුන්ගේ බුදුහාමරෙලිම වුවම එතන එමක් නෑ. අන්න ඊට පස්සේ පොට්ටපාදත්තගෙන් බුදුහාමරයි තානෝ තංකින් මඤ්ඤසි පොට්ටපාද නනුත් ඒවන් සම්තේ තේසං සමන බ්‍රාහමනාන අප්පාති හිරකතං භාජන සම්පජ්ජති පුට්ටපාද ඒ தත්ත්වය එහෙමනම් මා එම කතා කරනකොට පිළිතුරු දෙන தත්ත්වය එහෙමනම් ඒ ඇත්තේ උත්තරයක් නැති දෙයක් බවට නේද ඒකපත් වෙන්නේ. ඒක ගණන් ගන්න බැරි තත්වයකට නේදපත් වෙන්නේ. අද්දාකෝ බන්ති. ඒවං සම්තේ තේ සංසමන බ්‍රාහ්මණං අප්පාටි හිරක සම්බාස් සංසම්පයි. එතෙන්දි කොහොමද දෙයක් සිද්ධ වෙන පොට්ටපාදාය එතෙන්දි බන්තේ කියලා කියනවා බන්තේ ওই කතාව කෙලවර වෙන්නේ ওই විදිහ නම් එයත්න් තේරුමක් නැති කතාවක් තමා කරලා තියෙන්නේ. ඒ අප්පාටි හිරකතන් කියන්නේ වචනෙට මා දුන්නේ උත්තරයක් නැති බවට පැමිණෙනවා. නැත්තම් ඒක උත්තරයක් නෑ කියන එකට. ඊට පස්සේ බුදුහාමර කවුරුත් අහන ප්‍රසිද්ධ උපමාවක් කියනවා එක්තරා පුරුෂෙක් මම පාල් ටික අයින් කරන්නම් ඒක හොඳයි අර මෙතෙන්දි මතක තියාගන්න ඕනේ එක හොඳ කාරණයක් තියෙනවා නිබ්බාණය සඳහා නිරෝධ සංඥා විරාග සංඥා ගැන අවබෝධයක් තියාගන්න සංඛාර සමතයක් සිද්ධ වෙන හැටි ගැන ඉවැල්වීම කර තියාගන්න වෙනවා ඒ නිසා නිරෝධ සංඥා, විරාග සංඥා ගැන තේරුමක් ඇති කරගන්නට වෙනවා. යන්නේ කොහාටද කියලා දැනගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පොට්ටපාද එතුමාට කියනවා "සේයතා පොට්ටපාද පුරුෂෝ එවං වදේ." ඒක කවුරු හරි පිරිමියෙක් මෙහෙම කියනවා. අහං යා හිමස්මින් ජනපදයේ ජනපද කල්යාණි මේ ජනපදයේහි මේ ස්ටේට් එකේ නැත්නම් මේ රටේ ඉන්න රූප සුන්දරිය ඉන්නවා නම් තං ඉච්ඡාමි තං කාමී මා එයා ලබා ගන්න කැමති එයා මට ඉන්නවා නම් හොඳයි කියලා මං කියනවා තමයි නම් ඒවන් වදී අනිත් අය ඇත්තන්ට මෙහෙම කියනවා අම්බෝ පුරුෂ පින්වත් මිනිසයා යන්තම් ජනපද කල්යාණෙන් ඉච්ඡසි කාමීසු රූප සුන්දරිය යම් රූප සුන්දරියක් කැමතියි කියලා හිතනවා නම් ඥානාසිතං ජනපද කල්යාණින් කත්ථීව බ්‍රාහ්මණීව වෙස්සීව සුද්ධීව ඒ ජනපද කල්යාණයේ ක්ෂත්‍රීය කුලයේද බ්‍රාහ්මණ කුලයේද වෛශ්‍ය කුලයේද නැත්නම් සුද්‍ර කුලයේද කියලා හරි දන්නවා ඉතිපුට්ඨෝ නොතිවදෙයි මෙහෙම ඇව්වහම නෑ කිය. උතුරු මට මේක හොඳ මේ සමාජ විද්‍යාත්මක දෙයක් තියෙන ඒ කවුරු හරි ස්තූපවත් කාන්තාවක් ඉන්නවා නම් එයා මොන කුලෙන් ආවත් ජනපද කල්යා රූප සුන්දරී හැටියට ඕරම් ගන්න බව පේනවා. ඒකයි කියවෙන්නේ. තමේ නම් ඊවම් වදී. එතකොට අනිත් ඇත්තයාට කියනවා බොහෝ පුරුෂ එහෙමනම් පුරුෂය යන්තම් ජනපද කල්යාණින් ඉච්ඡසි. ඔයා මොන පවුලකටයිද කියලා දන්නේ නැත්නම් ඒ රූප සුන්දරිය ඔයා දන්නවද ඒ රූප සුන්දරිය මේ නම එයාගේ නම මේකයි එයා මේ පරපුරෙන් ආවේ කියලා හරි දන්නවද එයා උසයිද එයා කොට කොටයිද ආ එහෙම නැද්ද කියලා දන්නවද එයා කළු පාටද නැත්නම් සුදු පාටද නැත්නම් රන්වන් පාටද මේ ගමින්ද ආවේ මේ නගරෙන් ආවේ මේ වෙළඳ නගරෙන් ආවේ කියලා දන්නවද එයා කියනවා හිමත් නැහැ. තංචිමඤ්ඤසි පොට්ටපාද ඔයාට මොකද හිතන්නේ පොට්ටපාද නනු ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටි හිරකතං භාෂණ සම්පද්දති. එතකොට ඒ ඒ කියන කතාව උත්තරයක් දෙන්න බැරි කතාවක් නැත්තම් කිසිම වගේ විභාගයක් නැතිව කරන කතාවක් කියලා තේරෙනවා නේද? එතකොට එයත් කියනවා අද්ධාකෝ බන්තේ ස්වාමී ඒ කිසිමයි ඒ කතාව කිසිම තේරුමක් නැති කතාවක් වෙනවා. ඒ කියන්නේ මම ජනපද කල්යාණියක් නැත්තම් රූපසුන්දරියක් මේ රටේ ඉන්නේ කෙනම් මම බලාපොරොත්තු වෙනවා එයා මට ලබා ගන්නට ආවාහ කර ගන්න. නමුත් ඇහුවාම කියනවා මොන පලාතේද කියලා දන්නේ නැහැ. නම දන්නේ නැහැ. එයා කොයි බෙදීගෙනද දන්නේ නැහැ. නමුත් එයා බලාපොරොත්තු එන්නේ වගේ තමයි ඒකාන්ත සුඛ ලෝකයක්. දැන් සමහරට නිබ්බාණය කියන එක ගැන ඉවල්ලන්න ඒකාන්ත සුඛ ලෝකයක් කියලා නම් මේක ගැලපෙනවා. එහෙම හිතෙන කාට හරි ඔළුවක් මනසක් තියෙනවා නම් තව. නිසා ඉදප්පච්චේතාව මත යන සංසාර භව ප්‍රවෘත්තියක් පමණයි තියෙන්නේ කියන අවබෝධයට එන්න ඕන. එනිසාම බුදු එනිසයි බුදුහාම කියන්නේ දුකම තේරුම් ගන්න කියලා. එතකොට නිබ්බාණය මොකද්ද කියලා අහුවොත් වචන වශයෙන් වලින් විතරක් නෙවෙයි රාගක්කේ දෝසක්කේ මෝහක්කේ තමයි. එච්චර දුරට ගිහින් ගත්තොත් පංච උපාදානස්කන්ධයේ අහවල් දෙයට මට අයිතිවාසිකම් කියන්න විදිහක් නැහැ. ඒ වචන වශයෙන් තර්ක කරන්න තමයි බුද්ධ ආගමේ මෙහෙම කියලා තියෙනවා කියලා. සමන්ට තේරෙන්න ඕන රූපත්වය මගේ කියලා මට අයිතිවාසිකම් කියන්න අවසාන වශයෙන් හේතු දෙන්න දෙයක් නැහැ. වින්දනත් වින්දන වලට කිසිම අයිතිවාසිකමක් කියන්න විදිහක් නැහැ. මේ පවතින නිසා ඒකේ තියෙන හේතු නිසා පවතින ඇහැ කන දිව නාසය හම මන නිසා හිත පහයි රූප නිසා පවතින. අපි වගේ ගන්න ගන්න. ඊළඟ සංඥාත් එහෙමයි. සංඥා උපාදානස්කන්ධත් එමය සංඛාර උපාදානස්කන්ධ අයිතිවාසිකම් කියන්න බෑ මට මතක් මට පුටුවක් මතක් වුණාම මේ මතක් වීම ගැන මට අයිතිවාසිකම් කියන්න බෑ පුටුව කියලා එකක් මට දැනගෙන තියෙන එක දොඹ ගහක් කිව්වහම මට අයිතිවාසිකම් කියන්න බෑ හරක් ගාලක් කිව්වම මට අයිතිවාසිකම් කියන්න බෑ ට්‍රක් එකක් කිව්වම මට ඒ මතක් සිල්ලට මං කියේ මතක් විල්ල කියලා ඒක මතේ තියෙන ඒ මතක් විල්ලට අයිතිවාසිකම් කියන විදිහන්නේ මේ කෝඩුවරාගේ 10 මිලියන් සිතුවිලි වලින් නැත්නම් සංඥා වලින් එකක් විතරයි ඒ දොඹ ගහගෙන හරක්පත් වේගෙන නැත්නම් ට්‍රක් එකගෙන මට මතක් වෙච්ච එක. ඒක ගැන යුවල්ල තියෙන්න ඕන ඇතුලින්. ඒ එතන තමයි පටන් ගන්නේ. එතකොට Nirodhaya උදාව කියන්නේ එත එතෙන්ට ආවහම අනාවත්ති ධම්මයි. ස්වභාවයෙන්ම අපව හැරෙන ගතියක් නෑ. මොකද එයා Taman ඇතුළෙම තේරුම් අරගන්නවා. ඒ නිසා ඒ Nirodha සංඥාව හිතට තියෙනවා. මං ඒ ඒ බුදුහාම එතකොට අර ඒකාන්ත සුඛ ලෝකෙ ප්‍රතික්ෂේප කරන්න ඒ විදියට. ඊළඟට බුදුහාමයේ ඒ ආයත් උදාහරණයක් කියනවා. කවුරු හරි කෙනෙක් හතරමං හන්දියක ඉනිමඟක් පාලීයක් ලැඩර් එකක් හදනවා. එක්තරා ගොඩනැගිලි ප්‍රාසාදයකට යන්න ඕනේ කියලා. එහෙම එයා එයා මේ ඉනිමඟ හදනකොට පඩිපෙළ හදනකොට අනිත් අය ඇවිල්ලාම ඇයි එයා මේ විශාල පඩිපෙළක් හදන්නේ නිමඟක් හදන්නේ එතකොට එයා කියනවා මම මේ ප්‍රාසාදයට නැගින්ටයි හදන්නේ කියලා. එතකොට එයා අහනවා යන් හදන හිතාගෙන ඉන්න ප්‍රාසාදයේ පහය මොන පැත්තද කියලා ඔයා දකින්නවද? ඇත්තම ගාන කුසින් මගක් එයා හදනවා දැන්. ඒ ඒ ප්‍රාසාදයේ මේ මාලිගාව ලොකුද පොඩිද කියලාත් එයා දන්නවා. එයා දන්නේ නැහැ හැබැයි. නමුත් එයයි නිවල් හදන. එහෙම වුණාම බුදුහාම මේකේ තෝට පිළිගන්න පුළුවන් කතාවක් දැයි කතාව. බුදුට පොට්ටපාදිචි නම් බන්තේ ඒක පිළිගන්න බැරි කතාවක්. එයා දන්නේ නැහැ මොන મંદિરේට නගින්නද ඒක විශාල મંદિરයක්ද පුංචි મંદિરයක්ද කියලා දන්නේ නැහැ. නමුත් එයා සිව් මන්සලක හදනවා ඊමඟ පාලියක්. පරිපලක් එයා හදන. හොඳට හිතන්න. අපිත් ওই පරිපෙල් බැඳිල්ලක් දෝ මේ කරන්නේ. මොකද අපත් කැමති ඉහළට නගින්නට. ආධ්‍යාත්මික ඉහළ නගිනවා කියලා මා හිතන්නේ අනිත් අය විසින් කොයිතරම් දෙනෙකු විසින් මගේ අවබෝධය පිළිගනු ලබනවාද කියන සත්‍යයන්ට. ඒ ඒ අනුව තමයි මගේ අවබෝධය මා තක්ෂේරු කරන්නේ. මගේ ධර්ම සාකච්ඡාව කොච්චර හොඳද කියලා මා තීරණය කරන්නේ කී දෙනෙක් අහනවාද විකට කියලා. එහෙම නම් තියෙනවා. ඒක ගැන හිතෙන් දැනගෙන තියෙන්න ඕන. ඒ නිසා තමයි අපි Taman පිළිගන්න ගුරුවරයා අනිත් අය විසින්නුත් පිළිගනු ලබවන්නට ගන්න උත්සාහයක්. මොකද Taman ඒක කරුණාවක් එක්කම එනවා වගේම Tamanට තනිකමක් තියෙන අධ්‍යාත්ම ඒ මාර්ගයට આવහම යන්නේ කොතෙන්ද කියලා අපි තීරණයක් තියෙන්න ඕන. සාම නිරෝධ සංඥාව තියෙන්න ඕන. නිරෝධ සංඥාව ওই ධර්මස්මේ අපිට ඇහෙන උතුම් ධර්ම සාකච්ඡාවලදී සමහර ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ඒ ගැන කතා කරන යන දිහාව තේරුම් ගන්නවා. ඒකට ඉවක් අල්ලන්න තියෙන්න ඕන පැත්තක් කියලා. එස නිරෝධ සංඥා විරාග සංඥා මොකද්ද කියලා සබ්බ සංකාර ඒතං සන්තං ඒතං පනීතං ඒතං කියන්නේ ඒ දේ ඉදන් වේතං ඒ දේ සාන්තයි ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ ඒ කියන්නේ යදිදං කියන්නේ ඒ කියන්නේ සබ්බ සංකාර සමති සංඛාරවල ඉවරයක් දැකීම නතර කිරිල්ලක් දැකීම. සම්බූපදීපටි නිස්සග්ගෝ උපදීන් අයින් කරලා ලං කර ගැනීම අයින් කරලා. දැන් මා ලොකු කෙනෙක් බවට මා පිළිගත යුතු කෙනෙක් බවට පත් වෙන්නට මම උත්සාහ ගන්න ක්‍රම තියෙනවා. ගොරෝසු ක්‍රමක් තියෙනවා, සියුම් ක්‍රමක් තියෙනවා. ඒවා අයින් අයින් වෙන්න ඕන. ඒ අයින් නම් තමයි සබ්බ සංකාර සමතේ සබ්බූපදපටි නිසාගේ පටන් ගන්න. ඒතකොට බුදුරජාන් වහන්සේ ඒත්තර කියනවා ඒකට ඒ වගේ තේරුමක්. ඒ එයාගේ කතාවේ තේරුමක් නැහැ. පින්මගක් හදනවා, පරිපලක් හදනවා, පාලියක් හදනවා. සිව්මන්සලක මං අහවල් මන්දිරයට යන්නේ. නමුත් එතන මන්දිරයක් තියනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා අරි අට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8කින් යුක්ත වූ මගක් කියලා තියෙනවනම් ඒ අංග 8න් මං කොයි එකටද සම්බන්ධ වෙන්නේ? එක පාරක්ම නෙවෙයි අංග 8 මගේ ජානික ජීවිතේ මං තියෙන්න සම්මා වාචා තියෙනවාද? සම්මා කම්මන්ත තියෙනවාද උදේට හවස උදේ 8 9 අතරේ 9 10 අතරේ 11 12 අතරේ 1 2 අතරේ 3 4 අතරේ 5 6 අතරේ ඒ සම්මා වාචා තියෙනවා එච්චර දැනගන්න ඕන. මම අනිත්‍යව ගැන කියන්නේ සම්මා වාචා එතකොට ඒක තේරෙන ගණ්ඩම ලේසි. අන්න එතකොටයි තේරෙන්නේ මා මාර්ගයේ ඉන්නවා. මා මාර්ගයේ ඉන්නවා කියලා යනවා කියනකොටත් වඩා මාර්ගය මා තුළ වැඩෙන්න පටන් ගන්නවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ මෙතෙන්දි කියන්නේ ඒ ඒ තාත්වය තේරුම් ගන්නට අවශ්‍ය නම් මේ විදිහට එන්න. යන තැන දැනගන්න ඕන. ජනපද කල්යාණි කොහොමද කියලා දැනගන්න ඕන. අද විවාහ වෙන්න ඕන කියන එක. පඩිපෙලක් හිමගක් හදනවා නම් මාලිගාවකට යන්න ඒ පරි මාලිගාව කොයි විදිහට නැද්ද කියලා එයා දැනගෙන තියෙන්න ඕන. ඉන්ස්ට්‍රක්ට් තියනවාද කියලා. ඊළඟට අපි අපි ගැන සාකච්ඡා කරමු කියන බලන්න හොඳ පැති ගොඩාක් තියෙන එක එක්කෙනා තේරුම් ගන්න ඇති. ඉතින් ඒ නිසා ඊළඟට අප කතා කරන්න හදන්නේ අර තයෝ අත්පටිලාභය ගැන. මේ සූත්‍රයේ පමණයි ඒක හොඳටම කතා කරන්න තැන තියෙන්නේ. අපි බලමු ඒකටත් ඇතුළු වෙලා රිංගලා වෙලා බලන්න. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේ. සාදු සාදු සාදු. නයි කල්‍යාණ මිත්‍රයනි සාකච්ඡාවට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම චිත්‍රරාජ පක්ෂ මහත්මියට මෙන්නම් ගෞරවයෙන්. තිරුවන් සරණයි සර්සුජිතුමායත්ලු කල්‍යාණ මිත්‍ර හැම දිනටම ටික දවසකට පස්සේ අද සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණේ. බොහෝම සන්තෝෂයි ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. මේ පොට්ටපාද සූත්‍රය සාකච්ඡාවට ලක් වුණා කියලා පසුගිය සාකච්ඡාවල් වලට මම අහුම්කම් දුන්නා. මට පැටිගත රෙකෝඩ් කරපු දේවල් එක ලැබුණා කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ නිසා ඒ ගැන දැනුවත් වුණා පොට්ටපාද සූත්‍රය ඇත්තටම ඊටාම සන්තෝෂයෙන් අහන්න කතා කරන්න පුළුවන් සූත්‍රයක් බවට පත් වෙලා තියෙන්නේ මේ සූත්‍රය කොයිතරම් ජීවිතේ වෙනස්කමක් කළාද කියන එක උඩයි කියලා මට කිසිම බයක් නැතුව කියන්න පුළුවන්. සත්‍යජිතුමා ඇත්තටම මේ දැන් විස්තර කරපු කාරණය ඒකේ අන්තර්ගතය ඉතාමත්ම වැදගත් කියන එක අපිට හැමදෙනාටම තේරුණොතින් හොඳයි කියලා හිතෙනවා. මේ සියල්ලම සියල්ල දත්කින් විදියට නෙමෙයි කල්යාණ මිත්‍රයෙක් වශයෙන් දැනට තේරුම් ගත්තපු විදියටයි පැහැදිලි කරන්න හිතුනේ. මොකද එතුමා අපිට කිව්ව තථාගතයන් වහන්සේ කියලා තියෙනවා කියලා දුකම තේරුම් ගන්න කියලා. මොකද මේ දුකම තේරුම් ගැනීමෙන් තමයි මේ ජනපද කල්යාණිය දකින්න පුළුවන් වෙන්නේ. ජනපද කල්යාණිය දැකීම කියලා කිව්වේ දුකම තේරුම් ගන්න කියලා උන්වහන්සේ කිව්වනම් එහෙමනම් අපි ඇත්තටම කරන්න ඕන දේ එතනයි තියෙන්නේ. ඉතින් එහෙම හිතුවාම හැම වෙලාවෙම මතක් වෙන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ අපි දන්න උන්වහන්සේ කියලා තියෙනවා ඥානත වහම් බික්කවේ පස්සතෝ. දන්න කෙනයි දකින්නේ. දන්නේ නැති කෙනෙක් දකින්නේ නැහැ කියලා. එමනම් මේ දැන් එතුමා අපිට පෙන්නපු උදාහරණ දෙකෙන්ම තේරෙනවා මෙන්න මේ දේ තමයි එතුමාගේ උන්වහන්සේ අපිට කිව්වේ තථාගතයන් වහන්සේගේ වචනය අපිට කිව්වේ ඒ දේ තමයි මේක දන්නේ නැත්නම් දකින්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ දැකීම ඇති වෙන්නම් මේ දේ දැනගන්නම ඕනේ කියනවා. ඉතින් ඒ අනුව දුකම දැකීමයි කියලා එතුමා අපිට කිව්ව අවශ්‍ය වෙන්නේ. එහෙම කියනකොට ඇත්තටම අපි දුක දැකින විදිය අපි පොඩ්ඩක් හිතුවතින් එහෙම දුක කියනකොට අපි දන්නවා මේ ලෝකයේ ඇතුලේ දුක දකිනවා අපි. අපේ මේ ශරීරයක් දරාගෙන ඉන්න නිසා ඇතිවෙන දුක දකිනවා. පතාගතෙන් වාසියක හැඳින්නේ දුක්ඛ දුක්ඛතා කියලා. අපි වචන වලට හුඟක් ආස නිසා එහෙම මතක තියාගන්නේ කොහොඳයි මේ දුක එක දකිනවා අපි හොඳට කියලා දෙන්නත් පුළුවන් කෙනෙකුට මෙහෙමයි මේක දුකයි මෙහෙමයි කියලා කියන්න පුළුවන් ඒ වගේම මේ වෙනස් වීම නිසා ඇතිවෙන දුක ඒකත් අපි දන්නවා. අපි දන්නවා අපේ පුංචි කාලේ විදිය නෙමෙයි තරුණ කාලේ හිටියේ. දැන් එහෙමත් නෙමෙයි. ඉතින් මේ වෙනස අපි වෙනසත් එක්ක එකතු වෙලා යන ගමනක් නොවන නිසා අපි ඒකත් එක්ක සටන් කරන්න යනකම් ඕනකම නිසා විඳින දුකකුත් තියෙනවා. ඒ ඒක අපි විපරිණාම දුක්ඛ කියලා හඳුන්වන්නේ. එතකොට මේ දෙකම අපිට බොහොම හොඳට පේනවා. බොහොම හොඳට දන්නවා. ඥානතෝ කියලා කෙනෙකුට. නමුත් මෙතන තියෙනවා තථාගතයන් වහන්සේ අවසානයේට කියපු දුක සංඛාර දුක්ඛතා කියලා. අර දෙකම හරියට දැකලා නැහැ කෙනෙක් මේ තුන්වෙනි දුක හරියට අවබෝධුනේ නැත්තම් කියලා. මෙතනදී සත්‍යජිතුමා අපිට පැහැදිලි කරා මේ පංච උපාදානස්කන්ධය දැකීම. එතනයි අපිට මේ වැදගත්කම එන්නේ කියලා. එහෙමනම් අපි මේ වචන නෙමෙයි අපි අපි කියන වචන අවශ්‍යයි තමයි. නැවතත් කියන්න පුළුවන් යෝනිසෝ මානසිකාරයත් සති සම්පජඤ්ඤයත් දෙක අත්‍යවශ්‍යමයි. මොකද මේ දේවල් සිදු වෙනකොට අපිට අපි දකින්නේ නැහැ. ඒ නිසාම තමයි අපි මේ දුක භවයෙන් භවයට එහෙම නැත්නම් මොහොතින් මොහොතට යනවා කියලා තථාගතයන් වහන්සේ කියන්නේ ඒ දේ දැකීමේ උත්සාහයකයි අපි යෙදෙන්න ඕනේ. ඉතින් මේක දන්නකොටනේ දකින්නේ. එහෙමනම් මේ සංකාර දුක්ඛතාවය කියන එක මේ සකස් වීම නිසා ඇතිවන දුක ඒ දේ අපි දැක්කොත් අන්න ඒ සඳහා යම්කිසි ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාව අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඒ වගේම එතුමා කිව්වා මේ සබ්බ සංඛාර සමතයක් ඇති වෙන්නම ඕනේ කියලා. එහෙමනම් මේ සියලු සංස්කරණයන් ගේ සමතයකට පත්වීමක් තුලයි මේක සිදු වෙන්නේ කියන එක. එහෙනම් මේ සංස්කරණය සිදු වෙන හැටි අපි දකින්න ඕනේ. ඉතින් ඒ දැකීමට අවශ්‍ය ප්‍රතිපදාවක් අපි දැනගන්න ඕනේ. එන්න මේ විදිහට වුණොත් මේ විදිහට වෙනවා. ඒ ආදි වශයෙන් අපි ඒ ඒ තථාගතයන් වහන්සේගේ වචනයට අනුව මේ සංස්කරණය සිදුවෙන හැටි දැක්කොත් ඒ සංස්කරණය මගේ සංස්කරණයක් කියලා ගැනීමෙන් තොරව සිදුවන සංස්කරණයක් බවත් ඒක හේතුන් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන යම්කිසි ධර්මතාවයක් පමණක් බව යම්කිසි දවසක අපට අවබෝධ වුණොත් ඒ ධර්මතාවයන් එකින් එකට තියෙන ඒ අපි කියනවා පටිච්ච සමුප්පන්න බව පටිච්ච සමුප්පාදය ඒ ඒ ආදී වශයෙන් මේ වචන වලින් කියපු දේ අපේ ඒ යථාර්ථය තමා තුළින් දැක්කොත් යම්කිසි සිදුවීමකදී අපිට යම්කිසි අවබෝධයක් ඇති වුණොතින් මේ දැකීමක් කියන්නේ මේ උපාදානස්කන්ධ පහම තියෙනවා මේකේ. ඒක හොඳ අවබෝධයකින් Tamanට දකින්න පුළුවන් වෙනවා නම් එතකොට අපිට තේරෙනවා මෙන්න මේ දැකීමක් කියන එක තුළ ඇතිවන සකස් වීම නේද මේ දේ සිදුවේ කරන්න කියන එක අපිට යම්කිසි දවසක අවබෝධ වෙයි කියලා හිතෙනවා ඒ නිසාම සංකාර දුක්ඛතාවය ගැන යම්කිසි දැනුමක් චින්තාමය වශයෙන් හරි අපිට භාවනාවක යෙදෙනකොට ඒ වර්තමානයේ සිදුවන වර්තමානයේ අරමුණ වන යම්කිසි දෙයක ඒ සකස් වීම සිදුවෙන හැටි දැකීමෙන්ම මේ දුක්ඛතාවය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියන තැන තමයි දැනට ඉන්නේ හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍රවාදී. නැයි මම විරුලුක් මහත්මයාට යොමු වෙන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි අවසරයි සත්‍යජීතමනි. අද මම දැනේ අපි පිටාවත එක ධර්ම කොටසකට සමන් දෙන්න අවස්ථාව ලැබුණේ වගේම කලකට පස්සේ තමයි ගොඩක් හොඳින් ඒ විස්තර කරාමල කොටස මම හිතන්නේ සංස්කාරවල දුක තේරුම් ගැනීම කොච්චර තමයි අමාරුයි ඒ වගේම සංස්කාර තේරුම් ගන්න අමාරු සංස්කාර දුක කෙසේ වෙතත් ඉතින් ඒ මට නම් දැන් හිතෙනවා දැන් භාවනාවක් කරපු කෙනෙකුට සමහරලාට සංස්කාර දුක තේරෙනවා ඇති දැන් කොච්චර හිත එකතන තියාගන්න වුණත් ප්‍රතිවිලි එන විදිය දැක්කහම ඒවා ඕනකමකින් නෙමෙයි එන්නේ කොහෙන්ද එන්නේ කියලා සකස් වෙන විදිය බැලුවාම එතනම කොච්චර ඒක දුකක්ද කියලා හිතනවා. ඉතින් මට හිතෙනවා කල්යාණ මිත්‍රෙන් අපිට තව උදව් කරයි කියලා මේ සංස්කාරات, ඒ සංස්කාර දුකත් තව ටිකක් තේරුම් ගන්න විදිහක් ගැන වැඩිපුර කතා කරන්න. තෙරුවන් සරණයි හැමදිනාටම. බුදු සරණයි. බුදු සමාවෙන්න. ඒක හොඳයි. අපි අපි දන්නවද තරහයි තියෙන දුක ද්වේෂය කියන ඒකට ආවහම තියෙන දැවිල්ල ඒක සංඛාර දුක්ඛයක් රාගී දැවිල්ල දුක දන්නවනේ කවුරු හංගන්ට හැදුවත් මොකද අපි දන්නවනේ ඉරිසියාව අඳුරු කරන හැටි දුක දන්නවනේ දන්නවා ඒ ඔය ඔය කියන්නේ අකුසල පැත්තේ ගින්දර වගේ පත් වෙන ධාතය ඒ තමයි සංඛාර දුක කියන්නේ එතකොට ඊළඟට එක එක දෙයක් මත ඊළඟට කතාවක් හදලා ඒ කතාවට පැටලෙන හැටි අපි හිතමු මලා බාල පැත්ත එකක් ගන්නම් පොට්ටපාතුමා බුදුහන් කලින් කිව්වා වගේ මේ රාජකතා චෝර කතා වගේ දෙයකට ආවොත් ඒ ඇහෙන කතාව මත ප්‍රවෘත්තිය මත සංවේදනය මත මං හදාගන්න කතන්දරයක් හදාගෙන ඒකට ඒ සංඛාරය ඒ නාට්‍යයට ඒ ඩ්‍රාමායකට මං අහු වෙලා කොච්චර දවසක් ඒක ඉන්නවා ඒ තමයි සංඛාර දුක්ඛේ දෙවෙනි කොටස මම සංස්කරණය කළා ඒ ඒ කතාවක් අපි පපංච කියලා කියන්නේ ඒක හදලා ඒකින් දුක ඊළඟට සංඛාරයක් ඇති වුණාම ඒක කායික හා වාචික වශයෙන් එළියට දාන ගැතියක් තියෙනවා. කුසල හෝ අකුසල සම්මා කම්මන්තෝ මිච්ඡා කම්මන්ත වාසී. ඊර්ෂ්‍යාව හරි කාමයේ හරි ද්වේෂය හරි ඒ වුණ දෙයක්. එතකොට ඒතර ඒ සංස්කාමයේ සංස්කරණය කරපු එකේ දුක තමයි දැන් මේ තියෙන්නේ. කතන්දරේ නාට්‍යයේ කොටස්කාරී බවට පත් වෙලා හමාරන්නේ. ඒ දේශ නාට්‍ය හරි කාම නාට්‍ය ප්‍රධාන චරිතය හංගපාන්නට බාර අරගෙන කොන්ට්‍රැක්ට් එකක් අත්සන්කල ඉවරයි දැන්. අන්න සංඛාර දුක්ඛය දෙන්නේ එතකොට. ඒ කියන්නේ දැනට පවතින தත්වයේම සංඛාර දුක්ඛයේ ප්‍රතිඵලයන් අතුරු ප්‍රතිඵලයන්. ඒ භාවනාවේදී වඩා තමන්ට තේරෙනවා අර අර අපි පසුගිය සති කියාර විශාල ශාලාවක තැන්තන් වල කතා කරන ඉන්නවා වගේ දුක කොටස් දුකේ කොටස් කතා කරන හැටි තේරෙනවා. එතකොට තේරුම් ගන්න ඕන සංඛාර දුකේ පළමු එක තමයි ඒ ද්වේෂය හෝ කාමය හෝ ඊර්ෂ්‍යාව හෝ නිදිමත ගැති ඕන එකක් එක්ක නැගෙන වින්දනේ තේරුම් විශේෂයෙන් ද්වේෂයේ දැවිල්ල තේරෙනවා. රාගයේ දැවිල්ලත් තේරෙනවා. ඒක සංඛාර දුක්ඛ. ඊළඟට ඒ සංඛාරයේ කොටස්කාරයක බවට මමපත් වුණා. කියන්නේ මම සැලසුම් කරලා ප්ලෑන කරලා මම ඒ ඒකේ කෙනෙකු බවට පත් ඒක දෙවෙනි සංඛාර දුක්ඛය. ද සම්මා සම්බුදු සරණ තව කල්යාණ මිත්‍රයන් කතා කරන බොහෝම පින් උතුම් කාරණා ඉදිරිපත් කරන්නට අපහ සම්බන්ධ වුණා. ඔතේරුවන් සර්ණස සිතුවන්නේ හොඳයි සේන මහත්මයා මම ඔබතුමාට මේ තිරුවන් සරණයි Uh, ඉතා වැදගත් දෙයක් uh, වැදගත් uh, දේශනාවක් අදත් කළේ සත්‍යදේතුමා එවගේම චිත්‍රා මහත්මයත් දිල්රුක් මහත්මයත් ඉතා හොඳට විස්තර කරලා දුන්නා මට මෙතනදී අදහසක් වගේ ආවේ දැන් දැන් ආනාපාන සති භාවනා කියන සතිපට්ඨාන ක්‍රමය ආනාපාන සති භාවනාවේදී ඒක ටිකක් දියුණු වෙගෙන යනකොට එක අවස්ථාවකදී මතුවෙනවා කියලා මම අහලා තියෙනවා. දැන් ආස්වාස ප්‍රාස්වාසය ඉබේ ඇති වෙනවා වගේ. කියන්නේ හරියට අපි නැට්ටුකාරයෙක් නටන ක්‍රම අපි වාඩි වෙලා බලාගෙන ඉන්නකොට නටන මිනිහා නටනවා අපි වාඩි වෙලා ඉන්නවා වගේ. ඒ භාවනාව ඇතුළේදී අවස්ථාවකදී ආනාපානය කියන්නේ හුස්ම ඉහළ යාමත් හුස්ම ඇතුළට යෑමත් පිටවීමත් පේනවා නැත්නම් දැනෙනවා නමුත් මේක මේ ඒක ඉබේ වෙන ක්‍රියාවක් ඒක සමුන් කරන එකක් නොවන විදිහට කියන්නේ සමුන් කරන කියලා හැගෙන්නේ නැතුව ඇති වෙන අවස්ථාවක් එනවා ඒ අවස්ථාවද මෙතෙන්දි මේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන මේ Nirodha ඒ කියන්නේ ඒක පර්මනන්ට් එකක් නෙවෙයි නමුත් ඒකත් එක නිරෝධ තත්ත්වයක්ද කියන එක මම දැනගන්න කැමතියි. තිරුවන් සරණයි. සංඛාර දුක්ඛය ගැනයි ඊට පස්සේ දැන් අහපු ඒ අදහ කියපේ ආනාපාන සතියේදී ඒ සතිමත් වීමේදී දැනෙන තත්ත්වය ගැන තවත් කතා කළ හෝ නොකළා ඒ කතා කරන්න පුළුවන් නම් සම්මා සම්බුද්ධ ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළුවන් දේ සේන මහත්මිය මතු කරපු කාරණාව ඒ සත්‍යමාශ මතු කරන්න තිබු කාරණා පිළිබඳව කතා කරනකොට කරන් කරනයි සතේ තුමාට බොහොම අත්තකම සේන මහත්මයා අහපු ප්‍රශ්නය ගැන නම් මට එහෙම ගලපන්න තරම් තේරුමක් නැහැ. ඒක අපි සත්‍යතුමාගෙන් අසුරක් දැනගමු. ඊළඟට සත්‍යතුමා පැහැදිලි කරපු ඒ දුක්ඛ එතකොට අපි සාමාන්‍ය චතුරාර්ය සත්‍ය වශයෙන් ගන්නකොට දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් පවතින දුක ගැන බොහෝ කරුණු කියුණා. ඒ වගේම සත්‍යීතුමා සඳහන් කරා මේ වචනය සම්මා වාචා කියන එක කියන්නේ චතුරාර්ය සත්‍ය වශයෙන් බැලුවොත් මාර්ග සත්‍ය කොටසකුත් සඳහන් කරා ඒ නිසා මම මට හිතුනේ ඒ ගැන එතකොට සම්මා වාචා කියලා කිව්වහම අපි සීලය වශයෙන් තමයි ඒක මේ ගැනෙන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් යන ආරෂ්ඨාංග මාර්ගයේදී ඒ සීලය පළමු කොට ශීලයක පිහිටලා ඒ සීලය නිසා සීලය සීලෙන් ගන්න තැන්පත් වීම එහෙම නැත්නම් ක්ලේශ ධර්මයන්ගේ විතික්‍රමන කේසර ප්‍රහාණය කිරීමෙන් ගන්න චිත්ත ඒකාග්‍රතාවය ප්‍රයෝගික කරගෙන ගන්න සමාධිය දක්වා යන පාරක් නේද කියලායි මේ මට සිහිපත් වුනේ. එතකොට ඒ සඳහා සීලය හුඟක් වැදගත් අපි අහලා තියෙනවා සමාධි සංවර්ධනික සීලයක් වශයෙන් ඒ සීලය ආරක්ෂා කරගෙන තමන්ගේ සිතින් ඒ කියන්නේ වචනෙන් එහෙම නැත්නම් ක්‍රියාවෙන් වෙන වැරදි වළක්වාගෙන සමාධිය දක්වා යා යුතු ගමන කියන අදහසක් තමයි යාවේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බලන්න කොහොමද ඉන්නේ කියලා. ඔව් සිත මහත්මියට මම නැවත යොමු වෙන සත්‍යතුමා කව කතා කරපු අයගෙන් කමන්න දැනගන්න කියලා. මේ සිත මහත්මිය ඔබතුමිය මේ සංකාර දුක්ඛතාවය ගැන මතක් කළා. ඒ වගේම සේන මහත්මයාත් අපි යම් කිසි හොඳ කාරණාවකට සමීප කරන්න උත්සාහ කළා. මම මම ප්‍රශ්නයක් විදිහට අහන්නම් සමහරට මේ දෙකටම උත්තරයක් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ප්‍රශ්නේ හදා සත්‍යතුමා අපිට දේශනාවේදී කිව්වා මේ මතක් විල්ලක් කියලා දෙයක් ඒ කියන්නේ යමක් මතක් වෙනවා. මේ මතක් වෙilla හිත හරහා ඇවිල්ලා ගිය දෙයක් එහෙම නැත්නම් ඒ වගේ දෙයක්. එතකොට මම අහනවා දැන් එහෙමනම් අර අපි පංචස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ගත්තම මේ සංඥාව කියන දෙයටත් මට අයිතිවාසිකමක් කියන්න බෑ. වේදනාවටත් බෑ. සංකාර විඥාන මේ සියල්ලට මට අයිතිවාසිකමක් කියන්න බැරි ඊළඟ දෙයක් නම් ඒ ඒ තුලම සංකත භාවය සංකාරයක් සකස් වීම සිදු වෙනව නේද අපි යමක් හඳුනා ගන්න සැනින්ම ඒ කියන්නේ පංචස්කන්ධ ඒ පංච උපාදාන ස්කන්ධයෙන් ඇතිවීම තුලින්නේ අපි යමක් හඳුනා ගැනීමක් හඳුනා ගැනීමක් කියන්නේ කියන්නේ යමක් පූර්ණ වශයෙන් හඳුනා ගැනීමක් මම කියන්නේ සංඥාවකට සමනක් නෙවෙයි සියල්ල එකතු වෙලානේ අපි හඳුනාගන්නේ එතකොට මේ එතරම් සංකත භාවයක් සංකාරයක් සකස් වීම සිදු වෙලා ඉවරයි. එතකොට එතට එතකොටම එතකොටම මේ සංකාර දුක්ඛතාවයේ සිදු වෙනවාද කියන කාරණාව තමයි එක ප්‍රශ්නයක්. අනිත් එක මේ එකකවත් ඔය පහෙන් එකකටවත් මට මගේ කියලා ගන්න තැනක් නැත්නම් මේ නිරෝධ සංඥාවක් ඇති කර ගැනීම කරන්නේ කවුද? කරන්නේ කවුද? ඒ කියන්නේ දැන් දැන් අල්ලපු ගෙදර තියෙන වහලේ මේ හිල් තිබ්බට මට ගිල්ල මෙහෙන් හදන්න බෑනේ. ඒතර මේ මටම අයිති නැති පහක ප්‍රශ්නයක් මම කොහොමද විසඳන්නේ? කවුද මේ මම කියන්නේ? මම ටික ප්‍රශ්න පැටලුවක් දන්නේ හැබැයි හොඳයි කියලා හිතනවා. චිත්තම හරිය ඔබතුමීට වෙන්න. තිරුවන් සරණයි. ඇත්තටම ප්‍රශ්න දෙකම ගැන හිතුවාම ඉතින් හැම වෙලාවෙම කියන්න බෑ මම ගුරුවරයෙක් නෙමෙයි. දැනට තියෙන දැනුමින් තමයි දෙයක් යම් කිසි දෙයක් පැහැදිලි කරන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා සේන මහත්මයා කියපු එක ගත්තොත් ඔබතුමාගේ ප්‍රශ්නෙටත් එතනින් කොටසක් එනවා කියලා හිතෙනවා. ඇත්තටම මේ සේන මහත්මයා විස්තර කළ தত্ত্বය සම්පූර්ණ Nirodhe නෙමෙයි කියලා හිතෙනවා. මොකද මේ ගමනේ මේ ප්‍රතිපදාවේ අපි තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් මාර්ගෙන බලමු චූල ශුන්්‍යත සූත්‍රය. චූල ශුන්්‍යත සූත්‍රයේ තියෙනවා මේ මේ මනස වැඩ කරන හැටි බලාගෙන ඉන්නකොට දැන් ඒකේ කියනවා අපිට මෙහෙමයි දැන් අපි අපි හිතමු අපේ ගෙදර අපි පරිසරයේ ඉන්නවා කියලා. පරිසරයේ එක හැසිරෙනකොට අපි ඒ දේ දේවල් කරනකොට අපේ ඇහින් ඇතුල් වෙන දේවල්, කනින් ඇතුල් වෙන දේවල් වලට එවෙලම අපි ප්‍රතිචාර දක්වනවානේ. ඒක අපි දකින්නේ නැහැ මොකද මේක ඒ තරම්ම අච්චාරුවක් නිසා. නමුත් යම්කිසි දවසක අපිට හිතුනොත් මේ අච්චාරුවේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් ලියලා බලා ගන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න ඕනේ කියලා හිතුවොත් ඔන්න සේන මහත්මයා කතා කරපු පැත්තට යොමු වෙන හැටි කියලා හිතෙනවා. ඊළඟට හිතෙනවා මේ මේක නම් මහා කරදරයක් මේ ගේ ඇතුලේ මේගොල්ලන් එක්ක මේ දඟලන එක කරදරයක් පොඩ්ඩක් වාඩි වෙලා ඇස් දෙක පියා ගන්න ඕනේ කියලා හිතාගෙන වාඩි වෙනවා එතන තමයි සම්පූර්ණ සැනසීම තියෙන්නේ කියලා. නමුත් ඒ ඇස් දෙක පියාගත්තාම තේරෙනවා එතන ඇති සැනසීමක් නැහැ. අර ඇස් දෙක අරගෙන කන් දෙක අරගෙන කරපු ඒ දේවල්ම ඇතුලෙන් එනවා. එමනම් අපිට පිටට දිවිල්ලක් ඇත්තෙම නැහැ. මොකද ඒ හැම දෙයක්ම අපට එනවා ඒ වෙලාවේ. එතකොට හිතනවා මේ මේකෙනුත් ගැලවීමක් නැති නිසා මේ මනස මෙහෙම දුවනවා දුවනවා මෙයා කොතනට හරි ඇන්ක කරලා තිබ්බොත් අර අපි කියමු කුළු මේම ගෙනල්ලා ගැට ගහනවා වගේ තමයි ආනාපාන සතිය අපි පටන් ගන්නෙ අර දුවන අර මෙහි දඟලන ඒ හිත ගැට ගහනවා අපි ආනාපානයට. ඔන්න හුස්ම ඉහළට යනවා, හුස්ම පහළට යනවා. ඔය ආදී වශයෙන් තමයි පටන් ගන්නෙ. නමුත් ඒ පටන් ගන්නෙදී එහෙම කරාට ඇත්තටම අපි හැම කල්යාණ මිත්‍රෙක්ම භාවනා යෝගීක් නිසායි මේ මේ විදිහට කියන්න අවශ්‍යත් නැහැ. නමුත් ඒක ඒ විදිහට දැකීමක් සිදු වෙනවද කියන එක අපි තේරුම් ගන්නම ඕනේ කියලා තමයි තේරුම් අරන් තියෙන්නේ. දැන් ඒ එවැනි තත්වයකදී මොකද වෙන්නේ? දැන් එක අවස්ථාවක් එනවා යසේන මහත්මයා කියපු වගේ මෙන්න මේ වගේ දෙයක් ඔය දැන් හුස්ම ගන්නවා. හැබැයි මම හුස්ම ගන්නවා මේක මගේ හුස්ම කියලා හිතෙන්නේ නැති අවස්ථාවක්. ඕක සක්මනේදිත් කෙනෙකුට එන්න පුළුවන් කියන එක ඔය රිට්‍රීට් වලදී යෝගාචරින් හොඳට විස්තර කරනවා. කෙනෙක් හොඳටම සක්මනේ සමාධි වෙච්ච කෙනෙක් කිව්ව මේ දැන් ඇවිදිනවා කෙනෙක් මේ රූපයක් නිකන් කොලමක් ඇවිදිනවා මම යන්නේ ඊට එහා පැත්තෙන් මේක පේනවා අන්න එවැනි තත්වයක් මේ කවුද කරන්න කියන එකක් නෙමෙයි කෙරීමක් පෙන්න ගතියක් මනසේ දකින්න පුළුවන්කමක් ඇති වෙන අවස්ථාවක් තමයි කියලා හිතනවා ඒ සේන මහත්මයා තේරුම් කරේ ඒ එතනදී ඇත්තට මේ සම්පූර්ණම Nirodhe නෙමෙයි කියන එක අපි පොට්ටපාද සූත්‍රය අසුරෙන් ගත්තොතින් දැන් එතන එතනක් සංඥාවක් තිබුණනේ. දැන් මෙතන කවුරුත් නැහැ කියන සංඥාව. ඒකත් සංඥාවක්. එතකොට මේ සංඥාව කියන එක බොහෝම සියුම් වෙවි සියුම් වෙවි යනවා. දැන් ඒ එතුමා ඒ කියපු කතාවෙන් පස්සේ කෙනෙක් නෑ මෙහෙම දෙයක් සිදු වෙනවා කියනවත් එකම යන ඊළඟ සියුම් සංඥාවල් විස්තර වෙනවා ඔය ආකාසානංචායතන විඥානංචායතන ආදි වශයෙන් ඒ ඒ தත්වයන්ටත් හිතපත් වෙන්න පුළුවන් වෙන්නේ අන්න අර සේන මහත්මයා කියපු තැනටත් පස්සේ කියලා හිතෙනවා. එතකොට එහෙමනම් අපි නැවත තථාගතයන් වහන්සේගේ වචනයට ගියොත් උන්වහන්සේ කියනවා මේ සියලුම සකස් වීම වලින් අයින් වෙන්න ඕන. ඒ වයින් සමතේකටපත් වෙන්න ඕනේ. අන්න එතනදී අර දනුවත් මහත්මයා කියපු එක අපි හිතුවොතින් මේක දකින්නේ කොහොමද? මේක අපිට තේරෙන්නේ නැහැ. මොකද මේවා එන්නේ ඔක්කොම ගොඩක් පිටින්. යම්කිසි දැකීමක් කියනකොට එතන දැකීමක් කියනකොටම එතන දෙයක් දෙයක් මනසට පිළිඹු වෙනවා කියන්නේම පංච උපාදානස්කන්ධය සකස් වෙලා ඉවරයි. ප්‍රපංචයට ගිය තැනදී වෙන්නේ මොකද? අර පංච උපාදානස්කන්ධය තව දුරටත් ඒක අපිට නিত্য වෙනවා, සුඛ වෙනවා, ආත්ම වෙනවා ප්‍රපංචයට ගියාම. නමුත් දැකීමක් කියන තැනදී අර පහම එකතු වෙන හැටි අපිට යම්කිසි විදියක දැකීමකට එන්නම ඕනේ කියලා හිතෙනවා. මේ දුකේ සකස් වීම කොහොමද මේ සංස්කරණය කොහොමද සකස් වීම සිදු වෙන්නේ කියන එක දකින්න නම් කියලා. එතකොට ඇත්තටම කියනවා නම් තථාගතයන් වහන්සේ කියලා තියෙන්නේ අපි නිකන් ධර්මය ලබු කරන්න නෙමෙයි අපි නිකමට හිතලා බලමු මේ සිතුවිලි වලින් තොර අවදිමත් අවදිමත් බවක් හිතක යම්කිසි විදියකින් ක්‍රමයේ මොකක් හෝ වේවා සිතුවිලි වලින් තොර අවදිමත් බවක් තියෙන්න පුළුවන් නම් ඒ తත්වය මොනතරම් ශාන්තද ප්‍රණීතද වෙන්න පුළුවන් කියන එක අපි චින්තාමය වශයෙන් හිතලා බැලුවොත් අන්න එවැනි తත්වයක් ඇතිවීමට යන ප්‍රතිපදාවක් තමයි දැනගෙන යන්න ඕනේ කියන එක කියලා තථාගතයන් වහන්සේ අපට පැහැදිලි කරලා තියෙන්නේ කියලා තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ තෙරුවන් සරණයි දැනුවත්. හොඳයි අපි එහෙනම් තම ගෞරවයෙන් සත්‍යත්වමාද මේ සත්‍යත්වමානි මම හිතනවා අපි කතා කරලා තියෙනවා කියනවා මේ සියල්ල කියලා. සම්මා සම්බුදු සරණයි භාගතුන් වහන්සේට নমස්කාර වේවා. ඒ ආනාපාන සති මාර්ගය ගැන ඒ වැඩපිළිවෙල ගැන කතා කළා දැන් ප්‍රමාණ අදහසකින් දැක්ක. ඒ සංඛාර සමතයක් සිද්ධ වුණාම තමයි ඊශ්වරය කෙනෙක් දැනේ හොඳ උදාහරණයක් අර මේ කෙනෙකු රංගනේ කරන ඉස්සා බලන් ඉන්නවා වගේ. ඒ ඈත් කිරිල්ල තවත් වැඩි කරගන්න පුළුවන් නම් ඒ බලන්න අතුරුදහන් වෙනතුරු මෙතෙන්දී ආනාපාන සතියේ මේ මුල් කොටස වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ සත්ව සති සත්ව පස්ස සති. ඊට පස්සේ අර ප්‍රධානනේ දීගම් වස්ස සම්තෝ දීගම් වස්ස සම්තෝ ඒව ඒ දිහා ඊට පස්සේ මට ඕන හැටියට ආස්වාස ප්‍රස්වාස හසුරුවන්න පුළුවන්. පස්සම්භයං කාය සංඛාරං අසසි සාමිති සික්කති. කාය සංඛාර සමතේ කරගෙන. එතන තමයි ශාරීරියටත් එක්ක දැනෙන්න පටන් ගන්න. ඒ ditta dhamma sutta viharane එන්න එන්න පටන් ගන්නවා. ඒ ටිකක් නෙමෙයි දැන් ටික පහු කරන්න ඕනේ අව නිරෝධ කියන தත්ත්වය හපු නිසා. නිරෝධේ අත්දකින්නේ සමුදයක් දැක්කහම. එතකොට සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී අස්සසි සම්මේති සික්ඛති. ඒක ට්‍රේන් කරන ඊට පස්සේ දැන් හොඳේ වචනක් සත්‍ය වුණා මේ වචන රහිතව දකින්නවා කියන එක. ඒ කියන්නේ සතිය කියන එක. වචන රහිතව දකින්නවා කියන එක පස්සේ ඇවිල්ලා කාට හරි කියලා දෙන්න බෑ. මට නෝට් ගන්න බෑ. ඉතින් යන්නේ ඒකයි ඉතින් වචන රහිතව දකින්නවා හැබැයි ඒ දැකිල්ලේදී ආව සුවය තමන් ළඟ තියෙනවා. ඒක තමන් අත්දකලා තියෙනවා. කෘතඥතාවේ බුදුහාඳුරුවෝ ළඟට යනවා එතකොට. උදේ ඒ තථාගතයන් වහන්සේ ධර්මයේ ඒ ධර්මයේ ගමන්ගත් උජුපටිපන්න සංඝය සංඝ කියනකොට සිවණක් පිටසම. ඒත් තමයි මේක මට දුන්නේ කියලා. ඒ කෘතඥතාවය වෙනම තියෙනවා වෙනම විදියකට නැගිනවා නමුත් අර දැකීම සිතිවිලි වලින් තොරව දැකීම විසින් මට හඳුන්වා දුන්නා සමුදේ ධම්ම වය ධම්මා ආස්වාසි ඒක වැදගත් සමුදේ ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව ඊට පස්සේ තව තියෙනවා නිරෝධානුපස්සී වෙනවා. පටිනිස්සග්ගානුපස්සී. ඒතකොට මේ හරියනකොට කෙලවරට මිහිල්. පටිනිස්සග්ගයේදී භාවනා කරන්න අයින් කරලා දාලාම ආරයි පටිනිස්සග්ගය කියන්නේ. ඒ අර ප්‍රශ්නේ ඊළඟට මතු කරපු ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ අවුල් කරනවත් දන්නේ නැහැ කියන හොඳයි ඒක තේරුම් ගන්න එකත් මේ එතෙන්දී ආපු ප්‍රශ්නයත් ඒ සං ඒ ඒ පතන් ගැනීම පතන් ගැනීමේදී ගන්න සංඥාව ඉවර කරන තම මේ සංඛාරයේ වාසන වාසිදායක සංඛාරයක් අර දේවතාවේ බුදුහාඳුරු මේ ප්‍රශ්නයක් අහනවා කියලා දේවතා සංගීතය න සම්බතෝ මනෝ නිවාරේ න මනෝ යතත්ත මාගතම් හැමදෙයින්ම හිත අයින් කරන්නේ නෑ දැන් මනෝ යථාර්ථ මාර්ගත මොනෝහාර දෙයක් නිසා මනෝ කියන ඒ හිතන හිතන හිතන පණිනේ කුරුල්ලා සංවර වෙනවා නම් ඒ මැෂින් එක නතර වෙනවා නම් ඒ මෝටරේ වේගය අඩු වෙනවා නම් ඒ මෝටරේ වේගය අඩු වෙන ස්විච් එක හොයාගන්න කොහොමද? මොකද මනෝ පවතිනට හිතන්න මේනවා. නම් සමහර ඒවා පවතිනකොට දැන් ඊර්ෂාව කියන එක ආවොත් වෙන දුක. ඒ වෙනත් මුදිතාව આવොත් ඒක කුසල පැත්ත කියලා කියන්නේ ඒකයි. කුසලයේ කියන්නේ නිබ්බාණය පැත්ත නැඹුරු වෙන පැත්ත. මොකද මේකේ කම්ම විපාක අමතක කරන්න එපා. මේ හැමතිස්සෙම කම්ම කම්ම විපාක තමයි මේ යන්නේ. ඒ ඒ ඒකත් එක්ක ගියාම අර වන්දනීය ගුරුවරයෙක් දිව්‍යමය ස්වરૂපයක් ඇති ගුරුවරයෙක් කියනවා ගමනක් යනකොට සත් අපි හිතමු මට ඩොලර් 1000ක් ඕන ගමන යන්න කියලා. ඩොලර් 1000 මට පේනිස් වලින් ගන්න පුළුවන්, ක්වාටර්ස් වලින් ගන්න පුළුවන්. ඩොලර් ඒවත් යන්න පහේ හරි තියෙන මන් දන්නේ ඒ කරන්සි තියෙන හැටියට ගන්න පුළුවන්. ඒතකොට කාසි ගත්තොත් එහෙනම් කොච්චර මිටි ගොඩක් ගන්නද? බෑග් කොච්චර පුරවන්න ඕන කොච්චර බරද බෑග් පැක් නමුත් මම ට්‍රැවලර්ස් ටිකට් හදාගන්න නැත්නම් මං මාස්ටර් කාඩ් එකක් තියෙනවා මාළඟ ඒකේ මට බරක් නෑ. නමුත් අර කරන ඔක්කොම වැඩ ඒකෙන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ. සබ්බ සං නැත්නම් සබ්බ සංඛාර සමිතේ කියන නැත්නම් නිරෝධ සංඥාව ඇති කරගත්තාම හිතට ඕන හිත යන්න බෑ සිතිවිලි නැති හිතේ පවතින එකයි. මේ සංඥාන ආසන්නයන් දක්වලා මේක කියවෙන්නේ ඒකනේ. අபிසඤ්ඤා නිරෝධය ගැන. මේක බුදුහාමුදුරුවෝ හදපු වචනයක් නෙවෙයි. අபிසඤ්ඤා නිරෝධ වචනේ බුදුහාමුදුරුවෝ හදපු එකක් නෙවෙයි. අපි දැන් ආයෙත් ඒකට මේ ඒ ඔක්කොමත් එක්ක ඇවිල්ලා සූත්‍රයට අනුකූල වෙමු. මා හිතනවා අර ආනාපාන සතිය පිළිබඳව ප්‍රශ්නට අපි ඉවක් වැටුණා කියලා කරන්න කරන්න බොහොම හොඳයි ඒක තවත් එහෙම පේවා මේ ප්‍රශ්න සූත්‍රයට මා උත්තායේ බුදුරජාණන් වහන්සේ සාවත්‍ය පිණ්ඩපාතේ වඩිනකොට කල් වැඩි නිසා උන්වහන්සේම හිතලා පොට්ටපාද ඇත්ත ළඟට ගියේ. තොරු එයා උතුම් කෙනෙක් වෙන්න ඕන. පොට්ටපාද අයින් කරන්න එපා. එකපාරට වෙන ආ ඉන්ස්ටිටියුෂන් එකේ හිටියේ බුදුහාමුදුරුවෝට ඇහුවා පොට්ටපාද මම එනකොට මොනවද කතා කර කර හිටියේ කියලා. ඒතර කිව්වා අනිබන්තේ වච්චර දෙකක් දේවල් නෙවෙයි අහන්ට වුණාන් අහන්න බලන්න මේක වැදගත් වෙන්නේ කියලා. එයා කිව්ව කතාව. ඔන්න හොඳට මතක තියෙනවා. දැන් මෙතක මේක බුදුහාමුදුරුවෝ හදපු ප්‍රශ්නේ නෙවෙයි කියලා. ඒ කියන්නේ හැම තැනම එක කතාව වෙනවා. අද අප මේ කතා වෙනවා වගේම කතා වුණා ඒ කාලේ. එතකොට එයාට හිතුණා මේ බුදුහාමුදුරු මෙතන හිටියානම් කොච්චර හොඳද කියලා. මොකද ඒත් ගේම වෙන පැතිවලට. පුරිමානි භන්තේ දිවසානි පුරුමතරා ඉස්සර ඉස්සර කාලික දවසක අපිට අවුරුදු 3-4කට 5කට කලින් විතර බුදුහාමුදුරුවෝ මේ ශ්‍රමණ බ්‍රාහ්මණෝ මේ සම්මන්ත්‍රණ ශාලාවේ ඉන්නකොට මේ අபிසඤ්ඤා නිරෝධය ගැන කතා පටන් ගත්තා. අபிසඤ්ඤා නිරෝධය. ඒක තමයි මේ පොට්ටපාද සූත්‍රයෙන් කියන ආරියක්. ඒතකොට බුදුහාම එතෙන්ද පොට්ටපාදතුමාට කියලා දුන්නේ අපි දන්නවා එකින් එක ඇවිල්ලා සික්ඛාය ඒකා සංඥා උපජ්ජති සික්ඛා ඒකා සංඥා නිරුද්ධති මේ පුරුදු කරාම පුරුදු කිරීම නිසා අපි හිතමු දැන් අපි ඔන්න අපි ගැළපෙන වචනේ ගමු. භාවනා කිරීම නිසා විපස්සනා කිරීම නිසා ආනාපාන කරන හින්දා අත්තික සංඥා වඩන හින්දා අසුබ සංඥා වඩන හින්දා අලුත් සංඥාවක් එනවා. ඒ සංඥාව නිරෝධයේ පැත්තට යන සංඥාව. මෙතෙන්දි කියේ බුදුහාම පළවෙනි ධ්‍යාන ඒ සුකුම සත්‍ය සංඥාව හිතාගන්න බැරි තරමට සූක්ෂමයි අල්ලගන්න බැරි තරමට සියුම් නමුත් ඒකට බුදුහාම කියන වචන සුකුම සත්‍යසන්න නමුත් ඒක ඇත්ත වශයෙන්ම පවතින දෙයක් ඒ කියන්නේ ඒක ධ්‍යාන මාර්ගයේ නොදන්න කෙනෙකුට ඒක කොහොමද අවිතක්කා විචාරව සිත පවතින දැන් ඒක ග්‍රීක් වගේ කෙනෙකුට අවිතක් අවිචාර සිත පවතින්නේ කොහොමද? නමුත් මානසිකාර පවතිනවා. මානසිකාර පවතිනවා. අර අර නැට්ටුව දිහා බලලා එයාගේ විදිය කල්පනා නොකරනවා වගේ රංගනේ විතරක් දකින්නවා වගේ තත්ත්වයකට එනවා. ඒකට අபிසඤ්ඤා නිරෝධය ඒකයි. ඒ විතක්ක ਵਿਚාර සහිත ඉඳලා අවිතක්ක ਵਿਚාර තත්ත්වයේ ඒ සංඥාවට එනවා ඒකට. ඒතකොට අර කලින් සංඥා සම්පූර්ණ නිරුද්ධ ඊළඟ සංඥා. මේක අபிසඤ්ඤා නිරෝධ කියන්නේ ගැඹුරින්ම සංඥා නිරෝධයක්. සංඥා යම් සංජානාති තම් විතක්කේ. සංජානෙන නතර වෙච්ච ගමන් මේ පැත්තේ තියෙන විතර්කත් නතර වෙනවා. ගොරෝසුට බැලුවොත් පතර සංඥාව නැති වුණොත් එහෙම මේ පතර සංඥාවෙන් ආපු ඒ ලියපු මිනිහා ඒ කියආපු ඒ ඒ කතන්දර සංඥාව නැතිලයක්. ක්‍රීඩාව පිළිබඳ සංඥාව නැත්තම් ක්‍රීඩකයන් පිළිබඳ කරන සිතිවිල්ල නතර වෙනවා. ඒ ගොරෝසුම පැති ඔය කියේවා. ලාභාලම පැති. නමුත් ඒකිනු තේරෙනවා ඒක අபிසඤ්ඤා නිරෝධය ගැන කතා කරනකොට අපි කතා කරා බුදුහාමුදුරුවෝ ආසින් සංඥාසන දක්වා කතා. ඉතින්දී අමතක කරන් දෙපා බුදුහාමුදුරුවෝ තතෝ අමුත් අර සක සක සංඤී වෙනවා කියලා අපි ඉගෙන ගත්ත මොකක්ද? ඒ සක සංඤී බොහොම හොඳ වචනයක්. ඉතින්දී Tamanට තේරෙනවා ඉද බික්කු සකසඤ්ඤී හෝති සෝ තතෝ අමුත්ත තතෝ අමුත්ත අනුකුබ්බේන සංඥාග්ගම් පුසි දැන් මෙතන ගුලියක් තියෙනවනේ පංච උපාදානස්කන්ධය කියලා. තාම තියෙනවනේ. ඒක අතුරුදහන් වුණාම තියෙන සත්‍යය ගැන හිතන්න බලන්න කොහොමදවත් පවතිනවා කියලා හිතන්න බෑනේ. එතනින් මෙතෙන්ට එතනින් මෙතෙන්ට සංඥා වතුරුදහන් වෙවි ඇවිල්ලා අනුපුබ්බේන සංඥාග්ගම් කුසති තත්‍ර සංඥාග්ගේ තිතස්ස ඒ සංඥාග්‍රේ හිතේ කියන සංඥාග්‍රේ කියලා කියන්නේ භාග්‍රේ නෙවෙයි භාග්‍රේ කියන්නේ නේව සංඥානාස භවය කියන භවය කියන එක සක්වලක්මම හිතන්න එපා මේ යුනිවර්ස් එකක් NASA එකෙන් දැක්ක හොඳද? එහෙම නෙවෙයි. සංඥාවක් පවතින නැති කිංචි කියන එකේ තමයි අන්තිම සංඥාව පවතින්නේ. එතකොට මොකක්වත් නැහැ. බලන්න මේ අපි අපි මේ මල් වට්ටියක් මල් කුරක් පූජා කරන ගිලම්පස වීදුරුවක් වතුර වීදුරුවක් පූජා කරන බුදුහාමුදුරු මොන තරම් මේක දැකලා තියෙනවද කියලා. හොඳට ඉතලා බලන්න ගැඹුරින්ම සද්ධා ඇති කරගන්න තැන් මේවා. එතකොට ඒ තස්ස සංඥාගේ තිතස ඒ කියන්නේ නැති කිංචි කියන්නේ emptiness එක සංඥාවක් එතින්දියාට emptiness එක සංඥාවක් නෙවෙයි මේ මේ තත්ත්වයේ ඉන්නේ emptiness එක නැති කිංචි තත්ති නොකිසිවක් කියන තත්ති නිරෝධයෙන් නොකිසිවක් නෙමෙයි මේ සංඥාවේ නොකිසිවක් බව හිතාම හැබැයි මට කිතින් සකසන්නේ හොති එයාට තාම කෙනෙක් ඉන්නවා කියලා මේ පවතින තත්වයක් තියෙනවා කියලා තේරෙනවා ඒ තේරෙන්න පා එක්ස්පීරියන්ස් කරන දැන් මේ බෞද්ධ ඔළු නිසානේ මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා කෙනෙක් නැහැ කියලා හැමතිස්සෙම තොල් දිව හොල්ලන අපි ඒක නෙවෙයි මෙතෙන්දි දකින්නවා යක් අක්කසඤ්ඤී තියෙනවා එතෙන්ද පවතින තත්ත්වයක් ගැන පූර්ණ අවබෝධයක් තියෙනවා කොහොමද යාට හිතෙන්නේ ඔන්න ආයෙත් අර සංඥාවට යන්න බලන් හිතන මේ බුදුහාමුදුරු කියන දේ මේ කතා කරන්නාගේ වචන වලට යන්න එපා ඔහුගේ මේ හද කිසිම වැඩගත් වෙන්නේ මේ බුදුහාමුදුරු කොච්චර මං බුදුහාර ගැන ඉමෝෂන් එකෙන් දැම් කියවෙන්නේ නමුත් අපි හිතමු බුදුහාර පොට්ටපාදට කියනකොට කොහොමද කියන්න ඇත්තේ බුදුහාර දන්න හැබැයි තව කට්ටියකද අහගෙන ඉන්න බව එයාට හිතෙනවා පොට්ටපාද බුදුහාර චේතේමානස්ස මේ පාපියෝ මට මම මේ වචනෙට තේරුම් දෙනා හිත හිතා ඉන්ට ගියොත් මට වැඩේ වැරද්දෙනවා ඒ මං පාවිච්චි කරපු ගුරුසු වචනයක් පරිවර්තන හිතන්ට ගියොත් ඒකේ අඩුවක් සිද්ධ වෙනවා අචේතේ මානස්ස මේ සෙයෝ නොහිතා හිටියොත් නැත්තම් මේකේ තවත් කතන්දරයේ හදන්නත් හිටියොත් අගෙයි නේද කියලා හිතෙනවා අහංචේව පන මේ චේතයන් මම මේ ගැන හිත හිතා ඉඳ පටන් ගත්තොත් ඒ වචන නම් හොඳ නෑ අபிසංකරයන් තවත් අභිසංකරණය කළොත් දැන් හිතලා බලන්න. දැන් මේ ඉන්න මම මේ කතා කරන්නගේ නම විතරක් කරන් කියන තමන්ගේ නම ගාව ගන්න. සත්‍යජී කියන එක්කෙනා එතෙන තත්වේදී ඔහු කවුරුද යන්නකොට හිතෙන්නේ ඔහුගේ වයස් ප්‍රමාණය හිතෙන්නේ ඔහුගේ දැනුම් ප්‍රමාණය ඔහුගේ රාග ප්‍රමාණය ඔහුගේ ද්වේෂ ප්‍රමාණය නෙවෙයි දැන් හිතෙන්නේ එයාට එතෙන්දි හිතනවා මේ தත්ත්වේ තව එහාට ගියොත් එහෙම එයා හිතන්න පටන් ගත්තු අර මේ නැති කිංචි තත්ත්වයට ඇවිල්ලා තවත් හිතන්න ගියොත් එහෙම මේ නැති කිංචි කියන සංඥාව නොකිසිවක් කියන සංඥාව නැතිනස් කියන සංඥාව හැබැයි නිරෝධ නැතිනස් නෙවෙයි මේ නැතිනස් කියන සංඥාව අතුරු දහන් වෙන්න ඉඩ තියෙනවා නැත්තම් ඒක හිතෙන්න ඕන. නිරෝධ සංඥාවත් අතුරුදහන් වෙනවා ඕනොටදී හිතියොත් හිතුවොත් ඒක ඒක තමයි වචන වැදගත් කම එන්නේ සිතිවිලි රහිත අවදිවත් භාවයේ වැදගත්කම සිතිවිලි රහිත අවදිවත් බව ඒ වචනේ බොහොම හොඳ එකක් හිතාගන්න. ඉමාච මේ සංඥා නිරුද්ධියුම් මේ ආකින්චඤ්ඤාතන සංඥාව නිරුද්ධ වෙන්න ඉඩ තියෙනවා අඤ්ඤා ඕලාරිකා සංඥා උපජ්ජේයුම් වෙන ඊට වඩා ගුරුසු සංඥාවක් ඒ කියන්නේ ආකාසානංච සංඥා විතක් අවිතක් අවිචාර සංඥා දැන් කාමච්ඡන්ද සංඥා නම් ඇත්තෙම නෑ නමුත් ඕලාරික සංඥා කිවි ආකාසානංච සංඥා විඥානංචාතන සංඥා සතරවෙනි ධානය පිළිබඳ උපේක්ඛා සති පාරිශුද්ධි සංඥා කියන දිගම. ඒකත් ඕලාරිකයි. ඒකට මෙතෙන්ට. ඒ නිසා යා හිතනවා මොකද සක සංඤී තියෙනවා. සක සංඤී නිසා තමයි හිතන්නේ. යන්නෝනාහං නචේව චේතියං නචබිසංකරියං මම චේතනාත්මකව මේක සැලසුම් නොකළොත් හොඳයි දැන් අபிසංකරේයන් සැලසුම් නොකර හිටියොත් සිතිවිලි වශයෙන් හොඳයි කියලා. සම්මන්න බුදුහාමර කොච්චර මේක දැකලා තියෙනවද කියලා සිද්ධාර්ථයන්. සෝ නචේව චේතේති නච අபிසංකරෝ යා චේතනා පහල කරගන්නේ මානසිකාරය යන්නේ නැහැ ඉතින් දිහා ඉතින් එහාට යන්නේ. ඒ නිසා ඒ සංඥාව නිරුද්ධ වෙනවා ඊට වඩා පහළ සංඥාවක් ඇති වෙන්නේ නැහැ ඊට පස්සේ. මොකද චේතනාත්මක නැහැ. ඉතින්දී අප සීපත් කරගත්තා සම්බචිත්ත සාධාරණ චෛසික වල තියෙන පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතින්ද මනසික. මානසිකාර තියෙන කියලා මට හිතෙනවා. අනබිසංකරෝතු සෝ නචේව චේතේති නච අபிසංකරෝති තස්ස අචේතේතු අනபிසංකරෝතු තාචේව සංඥා නිරුද්ධಂತಿ ඉති සංඥා කියනවා නිරුද්ධ වෙනවා අනිතෝලාරික සංඥා ආය පහළ වෙන්නෙත් නෑ සෝ නිරෝධං පුසති එයා අත්දකින්නවා එක්ස්පීරියන්ස් කරනවා නිරෝධය ආනාපාන සති ප්‍රශ්නයට පිළිතුරක් ඒව අල්ලන්න. ඒ පිළිතුරු හොයාගන්න එපා ඉවරයි කියලා 아무ත් ඉවල්ලන්න ඉපැත්තට. මේ තථාගතන වචන ඔස්සේ. සෝ නිරෝධම් තුසති. මොකද සක සංඥා තියෙන්නේ. ඒවං කෝ පොට්ටපාද අනුකුබ්බස් අபிසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti හෝති. එතෙන්දි තමා එයා ඒ මම වචනේ කියන්නේ ස්ටේෂන් එක කියලා සමාපත්තිය වල. ඒ වචනේ ඔස්සේ තර්ක කරන්න එපා තේරුම් ගන්න විතරයි. අනුපුබ්බ ක්‍රමානුකූලව ඇවිත් ලබාගත් අபிසඤ්ඤා නිරෝධ ඒ එකින් එක සංඥාවල් නිරෝධ කරගෙන ඇවිල්ලා ඉහළම සංඥාවක් නිරුද්ධ කරලා යන සම්පජාන නමුත් පඤ්ඤාවෙන් තියෙන අවබෝධය අර අර සති සම්පජාන්නේ කෙලවර උතනයි මේක නිකන් සතියේ නැතු මම මම නෑ මගේ නෑ කියන මේ දිවෙහෙල්ලෙන තොල්ලෙල්ලෙන කතාවක් නෙවෙයි මෙතෙන් දිටු සම්ප්‍රජාන සමාපත්තිය ඊට පස්සේ පොට්ටපාදෙන් අහනවා මේ අபிසඤ්ඤා නිරෝධය ගැන මීට කලින් අහලා තියෙනවා. ඒ කියන්නේ ඒක වෙන්නේ විදිහක් නැහැ. එයා කිව්වේ මෙහෙම ඉස්සර කාලේ මේ කතාව වුණා. ඒතර අපි ඉගෙන ගන්නයි. නමුත් මේක තථාගතවරයෙක්ගේ ප්‍රඥාවෙන් විතරයි එන්නේ. එයා කියන්නේ කතා අහන භාග්‍යතුන් වහන්සේ කියපු දේ දන්නවා. අපි ඒ කතාවේ ඒ ওই කතාවට උදාහරණ වශයෙන් උදාහරණ කියන්නේ උදාහරණ කියලා කියන්නේ ආපෝ ගත්තා කියන එක. උදාහරණ සිමිලි එකක් නෙවෙයි ඈ. තේරුම් ගන්න කතා කරන්නේ. උදාහරණ අති උතුම් අති උතුම්. එතකොට දැන් අපි ඒ ටික එහෙම කියලා ඊළඟ ටිකට යමු. කායෝ අත්පටලාභයක් තියෙනවා. කායෝ අත්බහ අත්පටිලාභය කියලා කියන්නේ ඔය ඔය සංඥාව අතුරුදහන් කරගෙන යන ක්‍රමයේදීම අත්දකින්න තත්ත්වය කියලා දැනට හිතන්න. තයෝ කෝ මේ පොට්ටපාද අත්තපටිලාභා ඔන්න අපි දන්නා ඒවා කාටවත් මෙයා කියලා දෙන්න නෙවෙයි අපි ඉගෙන ගන්නෙ මා හිතාගත් දිට්ඨි නිඥානකන්තයේ තියන්නත් නෙවෙයි ඕලාරික අත්පටිලාභයක් තියෙනවා මනෝමය අත්පටිලාභයක් තියෙනවා අරූපත්පටිලාභයක් තියෙනවා ඒ කියන්නේ දැන් මෙච්චර වෙලා කතා කරපු தત્ත්වය මේ සූත්‍රය මෙච්චර වෙලා කියන්නේ අද මේ සෙනසුරාද පෙරදා උදේ කතා කරපු දේවල් නෙවෙයි මේ සූත්‍රය පුරාම කතා කරපු දේ ඒ ඒ ටික ධම්ම කාරණා හැටියට මතක තියාගන්න ඕලාරික අත්පටිලාභය මනෝමය අත්පටිලාභය අරූප අත්පටිලාභ ඒ වචන තුන ඉගෙන ගන්න කතමෝච පොට්ටපාද උත්පෝලාරිකෝ අත්තපටිලාභෝ මොකද්ද පොට්ටපාද මේ පවතින සත්වයේ කියන එක්තරා ගොරෝසුම හරිය පවතින සත්වයේ ගොරෝසුම හරිය මේ පරිවර්තනයේ විතරයි හොඳ දේවා මේ පැය දෙකකින් පස්සේ අත්තරයි ඕලාරික අත්පටිලාභය මොකද්ද? රූපී රූපවත්. දැන් තියෙන ඔය රූපී බව අයින් කරන්න එපා. දැන් තියෙන කළු පාට, සුදු පාට, කොණ්ඩේ තියෙන වැලමිටවල් තියෙන මහ ලොකුවට කියන වැලමිට කියලා මොකද්ද කියන්නේ? මේ වැලමිට බෞද්ධ නෙවෙයි. තත්ත්වයක් තියෙන ওই ගුලිය ගන්න. රූපී තත්ත්වයක් තියෙනවා. දැන් පවතිනට මනුෂ්‍ය මනුෂ්‍ය රූපයක් තියෙනවා මේ කතා කරන්නේ. ගැහණියකු මිනිසෙකු විසින් මවල දුන්නා. ඒක රූපී. ඒක තමයි දැන් මේ මේ පච්චුප්පන්නේදී ගිනියන්නේ. ගෙනියනවා කියලා අහවලා නැහැ යැවෙනවා රූපී ධාතු මහ භූතිකු මේ විශ්වයේ තියෙන මේ මේ මේ මගුල් සක්වල තියෙනවා නම් ඒකේ ඉන්නේ හින්දා ඒකට ආව හින්දා නැත්තම් ඒකේ ඒකේ මතුවෙච්ච නිසා මේ පැවැත්ම ඔහුට තියෙන පටවියාපෝ තේජෝ වායුස උපාදාය රූප කියන්නේ පටවියාපෝ තේජෝ වායු හතර එකතු වෙනකොටම තව ගොන්නක් එකතු වෙලාම ආවා. ඒකට කියන උපාදාය. ඒ උපාදින්න තත්වයක් ඇතුළේ තියනවා දැන්. ඉතින් ඒ ගත්ත හින්දා ඒකට පෙනහළු තියෙන්න ඕන ඔක්සිජන් ලෝකේ ඉන්න හින්දා. දැන් ගටිකාර උත්තරමයන්ට ඔක්සිජන් ඕනේ අපි දන්න වචන විතරයි ඒකේ තේරුම ගන්න. ඒ කටට වකුගඩු නැහැ. කටට පෙරහළු නැහැ, වැලමිටවල් නැහැ, හිලුපුරුත් නැහැ ඒකවල. සාතු මහ භූතිකෝ ඊට පස්සේ කබලීකාහාර බක්කෝ මේකේ දේ අවශ්‍ය හින්දා ශරීර පුරවන්න අවශ්‍ය නිසා ඒ පවතින தત્ත්වයේ ලැබපු ආත්ම භාවය අනුව අත්භාව නේ කියන එක ගත්ත මම මේකෙත් කියන එක නෙවෙයි ඉන්නේ දැන් මේ අත්පත්ලාභය මෙතෙන්දි කියන්නේ මං කියන්නේ පවත් ගත්ත ආත්ම ප්‍රතිලාභය අනුව ඒ කියන්නේ මිනිස්යඟක් ගත්තනම් ඒකට කවන්න ඕන දේශය කිවි වගේ සතෙක් ගත්තොත් එන જાති කවන්නේ ඒක පටන් කබලිකාර බක් ඒක තමයි මේ ඕලාරික අත්පටිලාභයේ තියෙන සත්‍ය. අයං ඕලාරික අත්පටිලාභ. කතමෝ මනෝමය අත්පටිලාභ. එතෙන්දී තේරවාදීන්ට ගැළපෙන ප්‍රශ්නයක්. තේරවාදී ඔලු තියෙන හින්දාම අහන්නන්ටත් ඔක්කොඩම කියපරිස්සමෙන් තේරුම් ගන්න. තේරවාදී ඔළුවේ ඉන්න පුළුවන් මේකට බුදුහන්ටත් අභියෝග කරන්න ඉඩ තියෙනවා. රූපී මනෝමයෝ සබ්බංග පච්චංගී අහිනින්ද්‍රෝ රූපී ඒ රූපී தත්ත්වය හැබැයි දැර ධාතු මහා භූති කබලිකාරහර බක්ක කියන විශේෂණ දෙක ආවේ නැහැ. රූපී මනෝමය හැබැයි. සබ්බංග පච්ඡංගී. පච්ඡංගී හැම අංග පසඟක්ම තියෙන. ඒ කියන්නේ අපි අපි දන්න මේ කෙනා චුල්ලපන්තක හාමුදුරුවෝ කියලා. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ මූණේ තිබුණා නම් උපන් ලපයක් දකුණු පැත්තේ කන ළඟ කම්මුලේ අරකෙත් ඒ විදිහටම තියෙනවා. අනිත් 1000ම වුණා ඒ 1000ෙම තියෙනවා. 1000ෙන් කොයි කතා කරත් ඒ හඳින් එන්නේ. අයම් මනෝමය අත්පටිලාභෝ අහීනින්ද්‍රෝ ඉන්ද්‍ර හීනත්වයක් නැහැ. පේන එක පේනවා. පෙනීම ඇසීම් ඒවා තියෙන විදිහට. මේ තම මනෝමය අත්පටිලාභය. ඒ ගැන හොයන්න ගොඩක් කතා කරන්න අකමැත්තකුත් තියෙනවා හොයන්නට. ඒකේ නිච්ච සංඥාවෙන් ගන්නත් එපා. මේකේ නිච්ච නෑ. මේක නිරෝධ தත්ත්වයේ යන දෙයක්. උපදිලා නැති වෙලා සත්‍ය සම්දේ වයද දෙකට තියෙන தත්ත්වයක් මනෝ මනෝමය අත්පටිලාභය. ඊළඟට කත්මෝ අරූපෝ අත්පටිලාභෝ. අරූපී ඒක රූපත්‍ය පහු කර ගිහිලා සංඥාමයෝ ඒක යාට ඉමේජිනේෂන් එකෙන් විතරක් තියෙන එකක් වගේ. සංඥාමයයි ඒ විශේෂණ පද දෙක විතරයි තියෙන්නේ. අරූපී සංඥාමය. ඒ කියන්නේ හිතන්න විතරයි තියෙන්නේ. අපි හිතමු දැන් තේරුම් ගන්න විතරක් ගුරු උසරිකුත් ඒ කෙලවරට යන්න එපා. හිතන්න වාදයක් එක්ක හීනයක් දකිනකොට මං හීනින් අහසේ පාවුණා කියලා. ඒ අහසේ පාවිච්ච తත්වේ මොකද්ද එතකොට ඒක මනෝමයයි තු මනත් සංඥාමය తත්වයක් විතරයි තියෙන්නේ. සංඥාමය වශයෙන් විතරයි තියෙන්නේ. මානසික කතන්දරයක් හැටියට තමයි ප්‍රපංචයක් හැදුවේ නමුත් තේරුම් ගන්න විතරයි මා කිව්වේ. එතකොට රූපී අත්තපට්ලාභයට දෙන රූපී ධාතු මහා භූතිකෝ කබලිකාර ආහාර බක්කු මනෝමය අත්තපට්ලාභයට දෙන රූපී මනෝමයෝ සබ්බංග පච්ඡංගී අහීන ඉන්ද්‍රියෝ එකට හතරක් තියෙනවා අරූපී සංඥාමයෝ අරූප අත්තපට්ලාභයට අරූපී සංඥාමය ඒ කියන හිතන්න ඕන දෙයක් ඉතින් කතා කරන්නාගේ උත්තර ගන්න එපා ඔහු ඉවල්ලන්ට හදන විතර ඒ පැත්ත ඔන්න එතන වැදගත් ඊළඟ දේ බුදුහාමුදුරු දේශනා කරා ඕලාරිකස් සපිකු අහම් පුත්තපාද අත්තපටිලාබස්ස පහනාය ධම්මන් දේශි මේ ඕලාරික අත්තපටිලාභයක් මේ මැනිෆෙස්ට් වෙලා එන එකක් තියෙනවානේ දැන් ආවනේ අහවලා වෙලා මේ අහවලෙක් වෙලා ආපු తত্ত্বය ඒ අහවලා වෙලා ඇවිල්ලා තියෙන ගොරෝසු විදිහටනේ අද මතක් වෙච්ච හැද වැල මිටවල් ඇඟිලි පුරුක් අරගෙන නෑවිල්ලා තියෙන්නේ. ඉතින් මා අපංකමක්ද? වැල මිටි දෙකක් මටත් තියෙනවා කියලා කියන්න මොකද්ද ඒ උජාරුවක් පවත්තන්න තත්ත්වයක් නෑනේ. පහනාය ධම්මං දේශේන. ඒක අයින් කරන්ටයි මේ මාර්ගය ඉදිරිපත් කළ තියෙන කියලා දීලා තියෙන්නේ පොට්ටපාද. අනුන් සිද්ධාර්ථයන් හඳු කොච්චර උතුම්ද යතා පරිපන්නානං වූ සංකිදේශිකා ධර්මා පහීසන්ති ඒ ප්‍රතිපදාවට ආවත් ඒ කියන්නේ ඕලාරික අත්පටිලාභය අයින් කර ගන්න තියෙන ප්‍රතිපදාවට ආවහම ආවොත් ඔය ඇත්තන්ගේ ඒ කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් කියන මම ප්‍රතිපදාවක් කියලා ඒවාවහම සංකිදේශිකා ධම්මා ඔය ඇත්තන් අවුල් කරන සංඛාර අයින් වෙලා වෝදානියා ධම්මා අභිවද්දිසං. ඔන්න ඔය අභිසංස්කරණේ හොඳ පැත්තයි කියන්නේ. පවිත්‍ර කිරීමේ අර අපි කතා කළ දෙයමයි බුදුහාමී කියන්නේ. පවිත්‍ර කිරීමේ ධර්මයන් අභිවද්දිසාන්ති වැඩෙනවා වැඩිපුර වැඩෙන්න පටන් ගන්නවා. ගැඹුරින්ම වැඩෙන්න පටන් ගන්නවා. සංකිලේශික ධර්ම හීන වෙලා ගිහින් කුසල ධර්ම වැඩෙන. කුසල ධර්ම කියනක පිරිපි පවිත්‍ර වෙන જાති. ඒ කියන්නේ තමන්ට සුවදායක අනිත්‍යයට සුවදායක. ඒ විතරයි නෙවෙයි. පඤ්ඤා පාරිපූර්ණින් ප්‍රඥාව කියන එක අර සිතිවිලි නැතිව දකින්න බව වැඩි වෙන්න පටන් ගන්නවා. නැත්තම් සමුදේ වය දකින්න මුල් පැවැත්මම කියන්නේ ඒ தત્ත්වයේ වේපුල්ලත්තංච ඒකේ විපුලත්වයට යන ප්‍රඥා පරිපූර්ණත්වයේ පළල් වෙල යන ඒ தત્ත්වයේ දිත්තේව ධම්මේ මේ තත්ත්වෙන් අදම මේ තත්තරේදීම රාත්‍රී 9:35ට නම් මේ රාත්‍රී 9:35ටම ඒ අද්දකින. සයන් අභිඥා සච්චිකත්ව උපසම්පද්දි විහෙලිස. උදාහරණ කියලා මෙන්න මෙහෙම කියලා මේ ඉන්දී. උදාහරණ ඊට පස්සේ ගන්නවා දාපි ඔය අහපු ප්‍රශ්න වගේම අබු දාපු ගන්නවා මේක වෙන හැටි. ශියාකෝපන පන්නති පොට්ටපාදේ මාස. ඔයාලට මෙහෙම හිතෙන්න පුළුවන් පොට්ටපාදේ. සංකිලේශිකා ධම්මා පයිසanti ගෝදානිය ධම්මා බිගණ්ඩිසanti පඤ්ඤා පාරිපූර්ණ වේපුල්ලං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චි සම්පත උපසම්පජ්ජේර ඉහෙලිස මේ සංකිලේශික ධර්ම අයින් වෙලාවි ගෝදානිය ධම්ම වැඩි වෙලේවි මම තේරෙන භාෂින් පරිවර්තනය කරනවා පාලි පාලිම නෙවෙයි පඤ්ඤා පාරිපූර්ණින් වේපුල්ලත්තන්ත දිට්ඨිවේ ධම්මේ සම්සයං අභිඤ්ඤා සතිකත්තා උප සම්පදි වීරසිත ප්‍රඥාව පුළුල් වෙලා ගිහිල්ලා මේ සත්‍ය ජීතත්වයේදී මේක මැරලා ගියාම ඊට පස්සේ එන අසත්‍ය ජීතත්වයේදී නෙමෙයි මේක ලබන්නේ මෙතෙන්දම ගැඹුරු ප්‍රඥාවෙන් සාක්ෂාත් කරගෙන දකින්නවා එතකොට හිතෙන්න පුළුවන් ඔන්න ඔක්කොම පොට්ටපාද ක්ලබ් එකට දාගන්න ඕන. දුක්ඛෝ කෝකෝ විහාරෝ නකෝපනේ මේ ඔය ඒව නැති ඉන්න එක නම් හොඳ විහරණයක් නෙමෙයි දුක් විහරණයක් වෙන්න ඕනේ කියලා හිතේ ඉඳී. දුක්ඛෝ චකෝ විහාරෝ මේ ජීවත් වීම නම් දුක්ඛදායක තත්ත්වයක සංඥාව ලයින් කරලා ගිහිල්ලා කෙලෙස් ඉන්නේ ඊට පස්සේ ආයේ චිත්‍රපටි බලන්න හිතෙන්නේ සින්දු අහන්න හිතෙන්නේ ඊට පස්සේ කොම්පිටිෂන් එකක් ඇම්බිෂන්ස් ඇම්බිෂස් නෑ ඊට පස්සේ එතකොට බලන්න පොට්ටපාදික මන්දිලා මේ නංගිලා නෙමෙයිද කියලා නැකෝ පනේතම් පොට්ටපාදේ වන් දක්කබ්බම් පොට්ටපාදේ කේ විදිහට දකින්න එපා එහෙම හිතෙන්න ඉඩ තියෙනවා. මේකෙන් ගියාම මොකද්ද වෙන්නේ? අபிසඤ්ඤා නිරෝධයෙන් පස්සේ. භවතණ්හාවත් එක්ක මිස්සලා ඉන්න නිසා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ බුදුහාම කියනවා ඊට පස්සේ ආත එහෙම දකින්න පොත්පත්. ඔය කිරේ කියපු සංකිලේශික ධර්ම අයින් වෙලා ගියාම වෝදානීය ධම්ම අභිවර්ධනය වුණාම පඤ්ඤාව පරිපූර්ණ වෙලා එකෙක් පැතිරලා ගියා. මේ තත්ත්වයේදීම සුදායිකව ජීවත් වෙන්න වෙනවා නැත්නම් උපසම්පජ්ජි විහෙරති ඒක තමන්ගේ මද්දකීමෙන් දැනගෙන තේරුම් අරගෙන සුදේ ඉන්නවා කියන්නේ එනකොට ඒක දුක්ඛ විහාරයක් නෙවෙයි ඒකයි බුදුහාම කියන්නේ පාමුජ්ජං චේව භවිෂ්‍යති විශාල ප්‍රමුදිත භාවයක් ඇති වෙන්නේ එතකොට ප්‍රීතිජ පස්සද්දි ප්‍රීතිය පීති තත්ත්වයක් තියෙනවා. අපි කියන්නේ සැහැල්ලු කියලා. ඊටත් පස්සද්දි ගොඩක් බර අඩු වෙලා ඊට පස්සේ පැවැත්මේ බර අඩු වෙලා තියෙනවා. ප්‍රශ්න ගොඩක් සෙල්ලා ගිහිල්ලා ඔළුවෙන්. මාත්‍රිකා අඩුයි. අතනාලියන මාත්‍රිකා ඩ්‍රාමාලියන මාත්‍රිකා අඩුයි දැන්. සසද්දි තියෙන සසරිත සතිච සම්පජඤ්ඤෝ සති සම්පජඤ්ඤයේ ඉහළම තත්ත්වයේදී ඒ තත්ත්වෙින් සතිය නැති වෙන්නේ මේ සම්පජානෙ නැති වෙන්නේ සම්පජාන ඉහළටම තියෙනට ඒක සුකෝච විහාරෝ සුදායක විහරණයක් දිවි පැවැත්මක් කිය. එයාට එහෙම දකින්නේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන මනෝමය අත්පටලාභය සඳහාත් මං ඒ විදිහටම කාරණා කියලා. ඒතර මනෝමය අත්පත්ලාභේ පහනාය ධම්මං දේශේ. ඒතර මනෝමය ප්‍රතිලාභයක් ලබන්ට නෙවෙයි මේ ධර්මයේ තියෙන. දැන් සමහර විට පොට්ටපාදතුමාගේ මොනපුරු මිනිපිෂයන් ඇටියට අපි හිතන්න පුළුවන් මේ ඕලාරිකයෙන් පස්සේ මනෝමය එකේ තියෙන හොඳයි කියලා නෑ. දුවාගෙන එකත් අයින් කරන්නේ. එතකොට හිතෙන්න පුළුවන් ඒකත් දුක් tattවයක් නේද කියලා. බුදුහමෝ නෑ එහෙම කන්ද එපා ඒක ලොකු ප්‍රීති ප්‍රසද්දී සම්පජන්්‍ය සුඛ විහරණයක් කියලා. බුදුහාර එතනින් අතර වෙන්නේ නැහැ. අරූපස්සතිකෝ පොට්ටපාද අත්තපටිලාභස පහනාය ධම්මං දේශේ. අරූප අරූපී කියන්නේ සංඥාමේ තත්වයක් තියෙන ඒතෝට. මේ පැවැත්මේ තියෙන සංඥාමේ තත්වයක් විතරයි ඒකත් අයින් කරන්ටයි මාර්ගය කියලා දෙන්නේ. යතා පටිපන්නානං වූ සංකිලේශිකා ධම්මා පහි පයිසං. තෝරත්තර එවිස්සෙන කිලිටු වෙන තත්යන් අයින් වෙලා යන්න පටන් ගන්නවා. පවිත්‍ර දේ වැඩෙන්න පටන් ගන්නවා ප්‍රඥාව ඉහළටම දිවිනෙනවා. මේ ආත්ම භාවයේදීම නැත්තම් මේ අද අදම ඒක අත්දැකීමින් ඉන්න සුදායක. එතකොටත් හිතෙන්න බුලුවන් දුක්ඛෝකෝ විහාරෝ කියලා නැකෝපනේතම් පොට්ටපාදේ වන්ද පොට්ටපාදේ වන්දත්තම් නෑ එහෙම දකින්න එපා. කටින් නිස්සග්ගේ හොඳයි. සබ්බ සංකාර සම්මිතේ හොඳයි. ඒකයි මේ බුදුහාම කියන්න හදාගන්නේ. ඊට පස්සේ පරේචේ පොට්ටපා ධම්ම හේවම් පුච්චේයෝ. අනිත්‍යය පොට්ටපාද අපෙන් අහනවා මේ විදිහට අහන්න තියෙනවා. කතමෝ පනසෝ ආවසෝ ඕලාරිකෝ අත්තපටිලාභෝ යස්ස තුම්මේ පහනාය ධම්මං දේසි මොකද්ද ඔය නැති කරන්න කියලා ඔය ඇත්තු කියලා දෙන ඒ මොකද්ද අත්තපටිලාභේ ඒත් එහෙම ඇහුවහම මා කියන මෙන්න මේකයි මම ඒත්තන්ට කියලා දෙන මෙන්න මේකයි ඕලාරික අර්ථපටලාභය මේ විදිහට කිලිසෙන්නේ ඒක මේ විදිහට ගෝදානිය පිවිතුරුල ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙන්නේ ඊට පස්සේ මනෝමය අර්ථපටලාභය අත්තහම මොකද්ද මනෝමය අර්ථපටලාභය කියලා අහනවා මොකද්ද ඒක නැති කරන්නේ ඒක මියහන මම ඒකත් නැත්තම් කියලා දනා කලින් කියපු කරුණ ටිකමයි මම කියන්නේ. ඒතකොට අරූපත්ත පටලාභය මොකද්ද අරූපත්ත පටලාභය ඔයත් කියන්නේ මේ ප්‍රහාණය සඳහා කිලස් අඩු වෙලා යනවා සංකලේශක ධර්ම අඩු වෙලා යනවා ගෝදානි ධර්ම වැඩි වෙනවා ප්‍රඥාවෙන් පරිපූර්ණත්වයටපත් වෙලා සුඛ විහරණය මේ ආත්ම භාවයේදීම නැත්තම් මේ අගහරු ආදා මේ සම්දම් මේ දවසේ ඒ ගැන සාකච්ඡා කරනවා නම් අපි සාකච්ඡා කරමු ඊළඟ ටිකට යන කලින්. නිස්සද්ද වෙන්න හොඳ වෙලාවක් යන සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුද්දන සතිතුමානේ මම බුදුන මහත්මයට යමු වෙන. පෙරවන් සනශිරු දනතුම මේ අතරම ගැඹුරු දේවල් සෑහෙන දෙයක් සෑහෙන දුරට මේ යම් කිසි මට්ටමකට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා වස් සමහර තැන්වලදී අපරම සං සේන මාත්මා ප්‍රශ්නේදී අපි දැනගන්න ඕන කරුණු තියෙනවා මොකක් මේ මොකද මේ සංස්කාර කියන එක මොකද්ද ඒ සංස්කාර නිරෝධය කියන්නේ මොන පැත්ත සංස්කාරය නිරෝධය කළ යුතු මොනවාද කියන එක අපි දැනගෙන තියෙන්න ඕන කියන එක පැහැදිලි වුණා පොඩ්ඩක් මේ අතන දෙයට පානාපාන සතියෙදිත් අපි හුඟක් දෙනෙකුට මේ එන දෙයක් තමයි යම් කිසි මොහොතකදී ඒ උස්ම ගන්න කෙනාවයි ඒ හුස්ම ගන්න ඇති අනිත් පැත්ත දෙකට නිකන් තේන ගතියක් එනවා. එතනත් සංස්කාරය තමයි තියෙන්නේ. සංකතව හරි අපි ඇති කරගන්න එකක් තියෙනවා. දැන් මම නෙමෙයි කරන්නේ මෙහා පැත්තේ එක්කෙනෙක් ඉන්නවා. දැන් මම මෙහා පැත්තෙන් බලන් ඉන්නවා කියලා. හැබැයි මෙහා පැත්තෙන් බලන් ඉන්නවා කියලා කිව්වත් ඒත් බලන් ඉන්න කෙනෙක් ඉන්නවා එකක් තියෙන. ඉතින් එතන සේසලත් අපි සූම්ම හිතන්න ඕනේ එතකොට මෙහා පැත්තේ කෙනෙක් ඉන්න ඉන්න ගමන්නේ බලන්නේ කියන එක. අර ප්‍රශ්නේ වුණත් අහනකොට තේරුණා මේ අපි ප්‍රශ්න ඉදිරිපත් කරනකොටත් ඒ පංචස්කන්ධය මට අයිති නැහැ කියලා කිව්වත් එතනත් සංස්කාරයක් තියෙනවා. ඒ ඒක අර අර කිව්වා වගේ වචන වලින් අපි කියවන ගතියක් තමයි නේ කියන්නේ. ඒකට තර්කයෙන් අල්ලගත්තු එකක් වෙනවා. එතකොට ඒ තියෙනවායි කියලා කියන්නේවායි කියන එකට වඩා අර හැඟීමනේ දැන් නැහැ කියන හැඟීමක් තමයි තියෙන්නේ ඒක. ඒ ඒ වගේ ගත්තා මට තේරුණේ දැන් අපි මම හුඟක් අපි මාව ගත්තත් අපි ඇඩ් කරලා තියෙනවා මේ සංස්කාර එහෙම අවබෝධයෙන් ගන්න ඕන දේවල් වලට චින්තාමය පැත්තෙන් එන ඥාන හරි සුතම පැත්තේ තියෙන ඥාන වලට එකතු කරලා එහෙම එකක් නැහැ. එතන නැහැ කියන්නේ කවුද කියන එක බැලුවොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මේ නැහැ කියන தත්ත්වය මොකක්ද? නැහැ කියලා කියන தත්ත්වය මොකක්ද කියලා බැලුවොත් එතන සංස්කාරයක් වෙනවා. ඒ කියන්නේ හිත කොච්චර අපිව රවට්ටනවාද මේ සංස්කාර කියන එක සංස්කාර කියන එක තේරුම් ගන්න ඕනේ පැත්තක් තියෙනවා. ඉතින් අර දුක කියන එක පිළිසිඳ දකින්න අවශ්‍ය නම් වලදී කොහොමවත් ඒක තමයි පළවෙනි ස්ටේජ් එකේ තියෙන්නේ. නැත්නම් මේක දුක නෙමෙයි කියලා දැන් ඕන නැති කවුරුත් ඔක ප්‍රතිපදාවකට එනවාද කියන එක සැකසයිත නිසා සම්මුදේ කියන එක ඇත්තරම ප්‍රහාණය කරන්න ඕනේ. දුක නෙමෙයි ප්‍රහාණය කරන්න ඕනේ කියන එක තේරෙන්නේ දැන්. දුක නැති කරන්න යනවා කියලා කිව්වොත් එතන පොඩ්ඩක් මම හිතන පස්ස ගන්නවා වගේ දුක කියලා හිතනවා මම මුලදී. ඒක දුක කියන එක පිළිසිඳ දකින්න ඕනේ වගේ තේරෙන්නේ. ප්‍රහාණ කියන්නේ සංහාවයි ප්‍රහාණය කරන්නේ. නිරෝධය කියන එක දැන් අපි සාක්ෂාත් කරගන්න ඕනේ දේ තමයි වඩන්නේ. වඩන්න වගේ එකක් හදුවට ඒ නිරෝධය ටාගට් කරලා වඩන්න හදනවාට වඩා හදන්න වඩන්න තියෙන මාර්ගය මාර්ගය වැදුවොත් නිවන සාක්ෂාත් වෙන එකක් තියෙන. ඒකට කලින් දැනගත යුතු දේවල් වගේක් තියෙනවා. මොකද ඒක දුක පිළිසිඳ දැකලා තියෙන්න ඕනේ. මේක දුක කියන්නේ. ඉතින් අර එහෙම දැනුවත්වම අපි මේ කරුත් තමයි තේරුනේ මට මේක අපි සංස්කාර අස්සෙම ආයෙත් පැටලෙනවා වගේ ගතියක් එනවා වගේ තේරෙන. ඒ කියන්නේ අතන භාවනාමය ඥාන මේ වලින් තමයි හුඟක් භාවනාව අධ්‍යක්ීම් තමයි ඉස්සරහට ගිය ඉතින් යම් කිසි දියුණුවක් ඇති වෙන තත්ත්වය ඇති වෙන හැඟීම් තමයි. ඒකත් ආයෙ අපි පැටලෙන ගතියක් එනවා වගේ එකක් මට තේරුණ මේ කියන්නේ අන්තෝජට බයිජට කියලා වගේ එකක්. ඒකට ආයෙත් දෙහන්න ගිල්ල තව පැටලෙන ගතියක් එන්න පුළුවන් මේ සංස්කාරවල තියෙන ඒ වගේ ස්වභාවයක් කියන එක තේරුම් ගත්තා. තේරුම් ගන්න ඇති. තේරුම් ගන්නයි ප්‍රමහත්මේ. හොඳයි අනිකුත් කල්යනා මිත්‍ර පුත්‍රයන්ට මම විවෘතව ආරාධනා කරන්නම්. විවෘත වර්ධන කරන හැම අවස්ථාවෙදී ප්‍රතිචාරය මේකද නේද? හොඳයි. එහෙමනම් මම යන්නම් ළමකින්. එහෙමනම් අපි චිත්‍රා මහත්මිය ඔබතුමීට මම නැවත වෙන්නම්. චිත්‍රා මහත්මිය සත්‍යතුමා මේ දැන් අපිට පැහැදිලි කර දෙවි කොටසට අවධානය යොමු කරලා අපි පොඩ්ඩක් කතා කරමු මේ ඕලාරික අත්භාවය ගැන පැහැදිලි කළා. ඔබතුමිට පුළුවන් ද ටිකක් වැඩිපුර අත්පටිලාභය අත්භාව තිබුණාට ඔව් අත්පටිලාභය පිළිබඳ ඔබතුමා ඔබතුමා ඉන්න පුළුවන් ද රූපී වූ මනෝමය අත්පටිලාභය පිළිබඳව ටිකක් කතා කරන්න එනම් සර්ණයි ඇත්තටම කොයිතරම් දුරට ඒ සඳහා සුදුසුකම් තියනවාද කියලා කියන්න අපහසුයි. නමුත් මෙන්න මේ විදිහට දෙයක් කියන්න පුළුවන් අපි හැමදෙනාම භාවනා කරන අය නිසා මේ විදිහට හිතුවොත් අපි ගමනක් යනවා. අපි හිතමු දන්න පැත්තක් නිසා කියන්න පුළුවන්. කොළඹ ඉඳලා ගාල්ලට යනවා. යන්න තමයි අපි මේ යන්නේ. මේ ගමනක් යනවා. මේ ගමනේ මේ ගමන කියන එක අපි හිතමු මේ විදිහට මේ භාවනා ප්‍රතිපදාවේ භාවනාව ගැන ඒ විදිහට හිතුවොත් අපි දන්නවා අපි නිකම්ම ඇස් පියාගෙන ගියොත් අපි දන්නේ නෑ මේ මෙන්න මෙතන පහුණා නේද එහෙම නැත්නම් අලුත් ගම නේද මේ පහුනේ කියලා අපි දන්නේ අලුත් ගම පහු වෙලා එහාට යනකොට මේ බේරුවල මේ ඊළඟට මේ අම්බලන්ගොඩ නේද මේ පහුනේ කියලා අපි දන්නේ නමුත් අපි හොඳ සිහියෙන් හොඳ මේ මාර්ගයේ හොඳ සිහියෙන් යනකොට අපිට එනවා සිහියෙන් අපිට කියනවා මෙන්න මෙතනනේ පහුනේ දැන් මෙන්න මෙතනනේ මේ පහුනේ ඉතින් තථාගතයන් වහන්සේ කියනවා මේ පහුණු කිසිම මේව දකින්න ඕනේ නමුත් මේ පහුණු කිසිම තැනක නවතින්න යන්න එපා මොකද ගමන ඉවර නෑ තාම ගාල්ලට ගියේ නෑ ගාල්ලට ගියාමයි ගමන ඉවර වෙන්නේ ඒ නිසා මේ කිසිම තැනක බහින්න එපා කියන එක උන්වහන්සේ අපිට මේ සූත්‍රයේ කියලා දීලා තියෙන්නේ. ඉතින් අපි යෝගාවචර විදියට මේ හැම දෙයක්ම භාවනාව තුළදී අත්දැකීම සඳහා අපි වචන පාවිච්චි කරමු යෝනිසෝ මනසිකාරයත් සිහියත් නුවණත් භාවිතා කරලා මේ தත්ත්වයන් අපිට අවබෝධ වේවා කියන අදිෂ්ඨානය තථාගතයන් වහන්සේට ඇති ශ්‍රද්ධාව අපේ අමූලික ශ්‍රද්ධාවක් නොවන විදියට උන්වහන්සේගේ දේශනාවන් උන්වහන්සේ දීපු අවවාද පිළිගන්න ඒ අවවාදයන් අනුව හැසිරෙන හැසිරීමෙන් යම්කිසි විමුක්තියක් මේ කොටු වෙලා ඉන්න හිරගෙදරින් එළියට යෑමක් අපට සිදු වේවා කියන ප්‍රාර්ථනාවත් බලාපොරොත්තුවත් ඇති වේවා කියන එක කියමින් සත්‍යජිතමාට පුණ්‍යානුමෝදනා කරමින් නවතින්න කැමති සාදු සාදු සාදු කියලා මේ දේශනාව පිළිගන්න බොහොම සන්තෝෂෙන් කියන්න කැමති තෙරුවන් සරණයි. හොඳයි. ඒකම මම මේ සමාවෙන්න මට හරියටම වැටහුන්නේ නැහැ මගේ ප්‍රශ්නෙට කොහොමද සම්සස්න ගන්න කියලා. ඒ ඔබතුමිය ප්‍රකාශ කළේ රූපිය මනෝමය අත්පත්ලාභයන් සිදු වෙනවාමයි වරුත්කම පහු කරනවා වගේ ගාල්ලට යනකොට නමුත් ඒක ගැන එතන නතර වෙන්න ඕනේ නැහැ කියන අර්ථයෙන් කිව්වාද කියලා හිතුණා මට මම දැන් ඒක ගැන පොඩ්ඩක් අලුත් දැනගන්න කැමතියි එහෙම අලුත්කම පහු වෙනවා වගේ පහු වෙනම දෙයක්ද මේක නැත්නම් එහෙම වෙන්නෝ එහෙම ඒ වගේම මොකද්ද මේ කියලා පොඩ්ඩක් දැනගන්නයි මම ඔය දෙක ඇහුවේ මට ඒක හදිසියේ පිළිතුරු ලැබුණ කියලා සතුටු ගන්න බෑ මම හින්දා තව කෙනෙකුට වෙන්න කාර්යය ගැන කතා කරන්න පුළුවන් ටික. ශ්‍රමති මහත්මිය ඔබතුමී සෙවන් සරණයි. එතරම් චිත්‍ර මහත්මිය පැහැදිලි කරපු ආකාරයට වගේම තමයි කියන්න තියෙන්නේ. ඒ උදාහරණයම අරගෙන බැලුවොත් එතකොට අපි අපිට යන්න ගාල්ලට යන්න තියෙන ගමනේ. එතකොට ඒ කියන්නේ නිර්වාණයට යන ගමනේදී පහු කළ යුතු පියවර වශයෙන් තමයි මම තේරුම් ගත්තේ මේ මේ විදිහට ඒ කියන්නේ මේ දැන් ඕලාරික ආත්ම භව ප්‍රතිලාභය කියලා කියන්නේ කබලින්කාර ආහාර සහිත ඒ කියන්නේ කබලින්කාර ආහාර අනුභව කරන පුද්ගලයෝ ඒ කියන්නේ දැන් අපි ඉන්න තත්ත්වේ වගේ තමයි ඖදාරික ආත්ම ප්‍රතිලාභය කියලා තේරුම් ගත්තේ. එතකොට ඒ ඖදාරික ආත්ම භව ප්‍රතිලාභේ ආත්ම භව ප්‍රතිලාභේ තියෙන කෙනා මනෝමය ආත්ම ප්‍රතිලාභය දක්වා යනවා. ඒ කියන්නේ මට තේරෙන විදිහට ධාන මට්ටමක් දක්වා හිත දියුණු කරනවා කියන එක. හිත සියුම් කරනවා කියන එක. ඒ තමයි තේරුනේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය කියලා. එතකොට ඒක තමයි ඒ චිත්ත මහත්මය කිව්වේ අලුත්ගම හරියට යනවා කියලා අපි ධාන ලබාගෙන ධාන මට්ටමේ ධාන සුවේ විඳින්මින් ඉන්නේ නැහැ. ඒ කියන්නේ එකයි අලුත්ගම බහින්නේ නැහැ කියලා කිව්වේ කියලා තේරුම් ගත්තේ. ඒ විදිහට ඉඳලා ඊළඟට අරූප ආත්ම භව ප්‍රතිලාභය දක්වා යනවා. ඒක ඒ ගමනේ තවත් දුරට දැන් කියවනේ අම්බලන්ගොඩ පැත්තට ගියා කියලා. එතකොට ඒ හරියට යනවා වගේ කියලා හිතුණා. එතනිනුත් ඉවර නෑ. එතනිනුත් ගාල්ලට ආවේ නැහැ. ඒක තවත් කරන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ විදර්ශනා භාවනාව තව දුරටත් කළ යුතුයි. අර මේ අපි දන්න විදිහට විදර්ශනා ඥාන පහළ වෙන දක්වා ගෝත්‍ර වූ සිත දක්වා හිත දියුණු කරන්න ඕනේ කියන අදහසක් තිබුණේ ඒ නිර්වාණයට යන්න. ඒ වගේ තමයි තේරුම් ගත්තේ එක තැනක දැන් ඔය මේ ආලාරකාලා මුද්දකාරාම් පුත්ත වගේ එක තැනක නැවතුණා නම් අරූපී ලෝකෙක ඉඳලා ගමන කෙලවර වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා කෙලවරටම යන්න අතන නවතින්න සුදුසු නෑ කියන එක තමයි තේරුනේ. තේරුම් ගන්න. නේ තේරුවන් සර්ණයි සමාවෙන්න සමාවෙන්න දල්ුවත් මහත්මයා මම තත්වර කීපයක් කියන්නම් ඒ දැන් ශ්‍රීමති මහත්මිය කියපු ටික නම් නෙවෙයි මම නම් ඇත්තටම තේරුම් ගන්න තියෙන්නේ සමාවෙන්න එහෙම කිව්වට ඒ කියන්නේ ඒ ගමන දැන් ඕලාරික තත්වරට ධර්මයේ දේශනා කරලා තිනවා සත්‍ය අවබෝධයට මට හිතෙන්නේ සෞම්සියුම් රූපී අත්පටිලාවතේ ඒ කියන්නේ මට හිතෙන්නේ පරිණ ධානයත් ඒ වගේ ඕලාරික තත්ත්වයක් වගේ කියලායි මට හිතෙන්නේ. එතකොට ඊට එහා රූපී මනෝමය අත්පටිලාවේදී සත්‍ය අවබෝධය පුළුවන්කම තියෙනවා. අරූපී තත්ත්වවලදී පුළුවන්කම තියෙනවා. එතන මේ සූත්‍රයේදී ඇත්තටම තේරුම් කරන්නේ යම්කිසි ප්‍රතිපදාවක් කෙලවරටම ගිහිල්ලා යන විදිහක්. නමුත් මට දැනන විදිහට ඒ හැම ඕනම අත්පටිලාභ தත්වයකදී සත්‍ය අවබෝධය කරන්න පුළුවන් කියලා තමයි මට තේරුම් ගන්න තියෙන්නේ. ඒක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි කල්යාණ මිත්‍රෙන්ගෙන් ඒක වෙන්න පුළුවන් කියලා. අර චිත්‍ර මහත්මිය සඳහන් කළා වගේ මනෝමය தත්වයන් ඒවා ඇත්තටම තියෙනවා ඒක මේ ඊට වැඩිය බලන දේවල් ඇහෙන දේවල් සෑහෙන සියුම් මේ වගේම ලස්සන වෙන්න පුළුවන් ඒවා ඉන්න තත්ත්වයන් කියලා හිතෙන්නේ තෙරුවන් සරණයි. බුද්ධ සරණයි මේ බොහොම හොඳයි ආපු දිහාව එතෙන්දී එකේ ගැරළුවක් ආවාහන්නට ඇයි ඵල පත්තමඥානය කොලාරික අත්පත්ලාභයේ පැත්තට යොමු කෙරේ ගත්තේ කැටි රැස් කරේ කියලා මට දැනගන්න ඕන. විතක්ක ਵਿਚාර තියෙන නිසා තමයි එහෙම හිතුනේ සත්‍යජිතමනි තේරුවන් සරණයි බුදු සරණයි අපි කතා කරෝ ඒ පැති හොඳයි ඒකේ දැන් ඒ ගැනත් හිතන්න ඕන පැත්තක් ගැඹුරු කළා. ඒ මනෝ මේ தත්ත්වය ඥානවල දැන් මේකයි අරූපී தත්ත්ව අරූපී ඥාන ධම්ම தත්ත්වයයි ගැන ඇයි කියලා හිතන් දුන්නා. තර පාරක් ගැන කියපු නිසා මට මතක් වුණා මෙහෙම මේ පාර ගැන නෙවෙයි මම නම් දන්නේ නැති පාරවල් බොහොම අඩුවෙන් දන්නේ මගේ ගෞරවනීය ගුරු සුමානන් කිව්ව මෙහෙම බොහෝ කාලයකට එහාදී එක පාරක මම යනකොට මගේ කාර් එකේ ලයිට් ගියොත් එහෙම මං තනියම යන්නේ පාරේ මගේ කාර් එකේ ලයිට් යනවා. ඕෆ් වෙනවා. ඔක්කොම හෙඩ් ලයිට්. ඒකෝර මට කොහෙවත් යන්න බෑ මං තනියෙන් දන්න පාර දන්නේ නෑ කොහෙද කියලා දන්නේ නෑ. ඉතින් සමහරට බැඩ් එකට වැටෙන්න පුළුවන් කඳු වලම් කියන ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් ඔක්කොම. නමුත් මගේ මං හයිවේ එක යනකොට මගේ කාර් එකේ ලයිට් යනවා. මුද්දේ ලයිට් අනිත්‍ය යන පාරවල් පේනවා අනිත්‍යගේ කාර්යලිය මට පේනවා මට ඒ නිසා එයාත් එක්ක පහු කරගෙන මේ නිරුපද්‍රිත තැනකට ලං වෙන්න පුළුවන් මේ කාර්යක ලයිට් හදා ගන්නක ඒ වගේ කල්යාණ මිත්‍රයොත් එක්ක මේ ගමන යනකොට තමන්න තියෙන ලොකු වාසි රසක් මගේ කාර්ය කියලා කියත් අනිත් අයගේ කාර්ය යන හැටි බලන්න මට පුළුවන් සති සම්පජන්යෙන් ඒ මගේ ලේන් එකේ පහු කරන්න නැතු ඒකම ගිහලා නිරුපත්ති තැනකට යන්නට. ඒක ඒක තමයි තේරුනේ මේ සාකච්ඡාවල. තබෝම් පින් කල්යාණ මිත්‍රුණාට අදට දවස හවරයි. සත්‍යන පොඩි ප්‍රශ්නයක් තිබ්බා ඒකේ විසඳගන්න සුත් අහන්න පුළුවන් දෙයක්. අහන්න පුළුවන් පිළිතුරු ඊළඟ සතියේ තමයි හම්බෙන්නේ බුදුසරණ. ඒකේදී අර දැන් ඕලාරික මට්ටම කියන්නේ මේ සංඥා පැත්තෙන් නේද කියලා තියෙන වගේ එකක් තියෙන සංඥාව දැන් අහ එක්කත ඉන්ද්‍රිය ගෝචර වේදී ඇහැ රූපයත් එක්ක සම්බන්ධ වෙලා සංඥා ගන්න අවස්ථාව ඕලාරික පැත්තකට යොමු වෙන ගතියකුත් මේ මනෝමය වෙනකොට ධානය පැත්තට ඒ කියන්නේ ඒ සංඥාව එතකොට මේ ඕලාරික නැහැ කියන එක කියන්නේ රූප සංඥාවක් එහෙම සත්‍යාවක් නැතු මේ සංඥාව ගන්න පුළුවන් ඒ වුණාට ඒක ඕලාරික මට්ටමේ සංඥාවක් නෙමෙයි මේ ධාන එතකොට මනෝමය පැත්තට දාලා කතා කරන අත්ලබ්බ පැත්තට කියන එකත් අරූප පැත්තට අරූප සංඥා ඒ தත්ත්වය ඒ සංඥාමය தත්ත්වය තමයි මේ අරූප සංඥා කියලා කියලා තියෙන වගේ තමයි තේරුනේ ඒක එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ දැන් ඒ ඒක තමයි ගැන හිතන්න ඕන පැත්තක්ද මාත් ඒ ගැන හිත හිතා හිටියේ. දැන් මීට කලින් මේ සූත්‍රය කියවෙනකොට ඒක ආවෙම නැහැ. අර කල්යාණ මිත්‍රියක් ඒ ගැන කියන එක කියන්නත් කලින් ඇත්තම මේ ඒක පෞද්ගලික හිතන්න නමුත් මේ මා නැගිටලා ඇවිද්දා මේක හාහා කියලා මම වාඩි නායත් ආයි වාඩි වෙනකොට මතක් වුණා මේ මේ ඥාන තත්ත්ව ස්වરૂප දෙකද මනෝමය සහ රූප කිවි කියලා ඉගෙන ටිකක් හිතන්න යන්නකොටම තමයි අර කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඒ ගැන සාකච්ඡා කරන්න හුනේ නමුත් අර ඊළඟ කල්යාණ මිත්‍රයා කියව පළවෙනි ඥානයේ ඕලාරික ඒක තාමත් හිතා ගන්න බෑ ඊයක දැම්මේ කියලා. දැන් කරුණ කිව්වට මොකද මේ මනෝවලටත් එන්න හේතුවක් ඇති මේ සත්වයාගේ මම එහෙමයි හිතන්නේ. ඒ කියන හිතන්න ඕන කාරණා. ඒ නිසා ඊළඟ දාසේ අපි සාකච්ඡා කරමු තව ඒ ගැන හුඟක්. මම නොහායි විද්දනේ මම මේ වයලට් හෙඩ්ෆෝන් එකක් තියෙන එක දැම්මහම මට කල්පනාකාරීව වුණා කියන එකයි ධර්ම සාකච්ඡා නොසලකා හරලා විද්දන දේ හොඳ ඒකත් අහමින් හිටියේ දලුවත් මහත්මයාට පින් උතුම් කල්‍යාණ මිත්‍රෝ පිරිසක් එකතු කරලා තථාගතයන් වහන්සේ ගැන අවබෝධය වැඩි කරගන්න මේ පැවැත්ම ගැන අවබෝධය වැඩි කරගන්න උදව් කරනවා නිරෝගී වේවා ශරීරයත් අපේ සිත් පිරිසුදුයි පිවිතුරු නිර්මලයි පිරිසුදු සිතින් හොඳ පැතුම් රසක් අධිසංසක් කරමු. ලබන සති අප මේ ගැන කතා කළ පොට්ටපාද සූත්‍රය අපි සම්මුති වශයෙන් අවසන් කරමු. මේ පැවැත්මේදී මේ ශරීරය දරාගෙන පෝෂණය කළ ඒකාන්තාවගේ සංසාරික බව පැවැත්ම දුරට සුදාය වේවා පියානන්ද පරම යහපතම දකිත්වා. අපේ ඉදිරිදී මඟ තවදුරටත් වාග්ය සම්පන්න වේවා. බෝධානි ධර්මයන් වැඩි වේවා. ප්‍රඥාවේ පාරිපූර්ණත්වයට පත් වේවා. සසර වසනතුරු සුගති සම්පත්ම ලැබේවා උදාර ගති පැතුම් ඇති ධර්මකාමී මිත්‍රයන් මිතුරියන් පමණක් පැස්සට ලැබේවා අපේ සිත්වල ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව ක්‍රමෙන් මුහුකුරා ගොස් ආත්මාබෝධය සඳහා ලෝක සත්‍යයට නිරාමිෂ උදව්වක් කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු සම්මා සම්බුදු සරණයි ඔය අදාහපු ප්‍රශ්නේ මුදුවේට මතක තියාගෙන ඊළඟ සතියෙත් අහන්නට තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා මේ ප්‍රශ්නේ හුවට පුට්ටපාදතුමාටත් සත්‍ය අවබෝධයම ලැබේවා බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි સાધુ સાધુ સાધુ સાધુ સાધુ સાધુ સાધુ